විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පවත්වන මාසික වැඩසටහන අද දවසේ යෙදී තියෙනවා. අද දවසට අදාළ ධර්ම කරුණු පැහැදිලි කරලා දීමට මේ පින්වතුන්ට මේ වන විට බුදුහාඳුරෝ දේශනා කරපු වටිනා සූත්‍රයක පිටපතක් ලැබිලා ඇති. ඒ සූත්‍රය හඳුන්වන්නේ වාසී ජට කියන සූත්‍රය වශයෙන්. සංයුත්ත නිකායේ හන්ද සංයුත්තේට අයත් මේ සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ වගේම බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ශ්‍රාවකයාට සැලසෙන ආකාරයක් එහිදී ශ්‍රාවකයා රැවටෙන්නේ නැතුව වැරදි කරන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඒ සංසාර විමුක්තියට නිශ්‍යාකාරව ගමන් කළ යුතු ආකාරය පැහැදිලිව දේශනා කරන සූත්‍රයක්. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව වැදගත් කොට සලකන්නේ ආශ්‍රව සම්බන්ධවයි. දැන් මේ ශාසනයේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ කීනාශ්‍රවයන් වහන්සේ. රහතන් වහන්සේ හඳුන්වන නමක් තමයි කීනාශ්‍රව කියන්නේ. කීනාශ්‍රව කියන්නේ ආශ්‍රව ඡය වූ කියන්නේ. ඒකට කවුරු හරි ගිහි හෝ පැවිදි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ බලාපොරොත්තු මේ සංසාරයේ ආශ්‍රව ඡය කරගන්න ආරම්භ කිරීම. ආශ්‍රවයේ වුණේ නැත්නම් සංසාර විමුක්තියක් නැහැ. එනිසාවෙන් මේ ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව ඡේ වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ නිසියාකාරව දේශනා කරලා තියෙනවා. නමුත් වර්තමාන බෞද්ධයන් විශේෂයෙන්ම මේ ආශ්‍රව සම්බන්ධව ආශ්‍රව ඡේ වීම සම්බන්ධව ඒ Taman දන්නා වූ අල්ප දැනුම හින්දා මහා විනාශයකටපත් වෙලා ඉන්නේ. ආශ්‍රෝ කියන දේ දන්නේ ආශ්‍රෝෂය වෙන ආකාරය දන්නේ ඒක නිසා මේ ව්‍යාජ ධර්ම ව්‍යාජ ධර්මානුකූල ක්‍රම භාවිතා කරන අය බහුල වශයෙන් දකින්න බහුල වශයෙන් ඉන්නේ ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආශ්‍රව පිළිබඳ නොදැනුවත් තමයි. මේ සංසාර කාරකයන්ගෙන් සංසාරය නිර්මාණය කිරීමේදී විශාල කාර්යභාරයක් කරන ධර්මයක් තමයි ආශ්‍රව කියන්නේ. ධර්මයේ ගැඹුරෙන්ම ආශ්‍රව කියන එක දෙවෙනි කොට සලකන්නේ කර්මයයි දුකටයි. එහෙනම් දුක හා කර්මය ආසන්න කාරණය ආශ්‍රවයි. සංසාරයේ දුකක් වෙන්න හේතුව දුකක් කරන්න මූලිකව බලපාන ධර්මය ආශ්‍රවයි. ඒ වගේම සංසාරගත සත්‍යයා ඕනම කර්මයක් සිදු කරන්න මඟ පෙන්වන්නේ බලපෑම් කරවන්නේ ආශ්‍රවයි. ආශ්‍රය තරම් බලගත්. ඒතර ආශ්‍රව කියලා හඳුන්වන්නේ මොනවද? ආශ්‍රව හඳුනා ගැනීම වැදගත් වෙනවා වගේම ආශ්‍රව සේවන ආකාරය දැන ගැනීමත් වැදගත් වෙනවා. ආශ්‍රව කියලා ධර්මයේ හඳුන්වන්නේ සංසාරගත සත්වයා අතීත සංසාරයේදී මමත්වයෙන් නැත්නම් අවිද්‍යාව මූලිකව සිදු කර සිදු කරලා තියෙන පුරු පුරුදුකම්. එහෙනම් තම තමන්ගේ අතීත පුහුණු වීම අතීතයේ ජීවත් වෙලා අතීතයේ සංසාරගතව අපි හිටපු නිසා මේ අතීතය කිව්වම අද වර්තමාන මේ මොහොත ගත්තාම ඊයේ අතීතය පෙර ඉඳ අතීතය එතකොට වයස අඩු කාලයක් අතීතයක් මීට ඉස්සෙල්ලා ජීවිතයක් අතීතයක් මේ විදිහට මේ සංසාරගතව ජීවත් වෙච්ච කාල සීමාව තුළ තම තමන් මේ සංසාරයේ හදන්න ගත්තේ පුහුණුවේ ඉතුරු වෙච්ච කොටස තමයි ආශ්‍රව කියන්නේ. ඒ අත්දැකීම් ටික තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රව ධර්මයේ වර්ග තුනකින් පෙන්වනවා මූලිකව. කාමාශ්‍රව, භවආශ්‍රව හා දිට්ඨි ආශ්‍රව කියලා. දිට්ඨි ආශ්‍රව කියන ඒවට අවිද්‍යා ආශ්‍රව කියලා කියනවා. මූලිකව මේ වාඩි වෙලා ඉන්න සෑමම ළඟ සංසාරගත සියලුම මිනිස්සු ළඟ සියලුම සත්ත්වය ළඟ කාම ලෝකයේ ජීවත් වෙච්චි අතීත සංසාරයේ එකතු කරපු කාමාශ්‍රව ටිකක් තියෙනවා. කාමයේ සම්බන්ධව හුරු පුරුදු කන් ටිකක් තියෙනවා. මේ අතීතයේ කාමයේ සම්බන්ධ හුරු පුරුදු කන් ටික තමයි කාමාශ්‍රව කියන්නේ. කාමය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි ඇස් කන් ආසාදී පංචේන්ද්‍රයන් පිනවලා හුරු පුරුදු කන්. එහෙනම් පංචේන්ද්‍රිය පිනවීමෙන් අපි දැනට ඉතුරු කරගත්ත පල්වෙච්ච දෙයක් අපි ළඟ තියෙනවා. හැමෝම ළඟ තියෙන. එහෙම මන් ළඟ නැහැ කියලා පිළිගන්නේ මිනිස්සයා කවදාවත් බුදුහාමරේ ශ්‍රාවකෙක් වෙන්නේ. එයාට ආශ්‍රව අහ කරන්නත් බෑ. තමන් ළඟ කාම ලෝකේ මිනිස්සෙක් කියලා ඇගොදුනා නම් අනිවාර්යයෙන්ම කාම ලෝකේ උප්පත්තිය ලබන්න හේතු උනේ කාමාශ්‍රව තිබුණේ ඉන්න. ඒ කාමාශ්‍රව නැතුව තිබුණා නම් පසුගිය ජීවිතේ මිනිසෙක් වෙන්නේ නැහැ. ඒතර මිනිසෙක් වෙලා ජීවත් වුණේ අවුරුදු 10, 15, 20, 30, 40, 50, 60 වෙන්න වෙන්න ඒ ජීවත් වෙච්ච කාලය තුල කාමාශ්‍රව ගොඩාක් හදාගන්නවා. ඒ පල්ලෙච්ච ටික තමන් ළඟ තියෙන. මේක නැවත සංසාරයක් හදන්න, අවිද්‍යාව ඇති කරවන්න, කන්නාව උපදවන්න, කර්ම සිදු කරන්න, දුක ඇති කරන්න අර පල්වෙච්චි ආශ්‍රව ටික කාමාශ්‍රව ටික Tamanට අනිවාර්යයෙන්ම බලපාන. කාටවත් බේරෙන්න බෑ. ඒ කාමාශ්‍රව වල හැටි. කාම ලෝකයේ නියෝජනය කරන අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පිනවීම සම්බන්ධව Tamanට ශක්තියක් හැකියාවක් වරුද්දක් කැමැත්තක් අකමැත්තක් ඇති වෙන්නේ මේ කාමාශ්‍රවෙන්. කාමාශ්‍රව නැති මිනිස්සෙක් නෑ. එහෙම හිතන මිනිස්සෙක් ඉන්නවා නම් එයා ධර්මය විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මය දන්නේ නෑ. කාමාශ්‍රව නැති මල් ළඟ නෑ කියලා කවුරු හරි කියනවා නම් එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන ව්‍යාජ ධර්මයක් පිළිගන්න කෙනෙක් වෙනවා. ඒ වුණාට උපාසකම්මල එහෙම රඟපාන. ධර්මයේ දන්නේ නැහැ. කාමාශ්‍රවයෙන් දන්නේ නැහැ. ඊට වැඩි දරුණු ආශ්‍රව වර්ගයක් තියෙනවා. කාමාශ්‍රව කියන්නේ කාම ලෝකයට බලපාන පංචේන්ද්‍රියන් පිනවීම සම්බන්ධව තියෙන ආශ්‍රවයි. පුරු පුරුදුකම් අතීතේ ඊට වැඩි දරුණු භව ආශ්‍රව. භව කියන්නේ පැවැත්මයි. ඒතර පැවැත්මට පංචේන්ද්‍රිය පිනවන් නැතුව පැවැත්මවල් කියනවා අපි. අස්කන්න ආසාදී ඉන්ද්‍රිය පිනවන් නැතුව පිනවන්න තියෙන Taman ළඟ තියෙන අභිලාෂයේ හැකියාව උනන්දුව කාමාශ්‍රමකින් පාලනය වෙනවා. පංචේන්ද්‍රිය පිනවන් නැතුව පැවැත්මක් ගැන වර්ණනා කරන, හිතන, කල්පනා කරන, පුජ්‍යලයා ළඟට හැම වෙලේම තියෙන භව ආශ්‍රවය. දැන් මේ බින්වතුන්ට මේ බණහන් උදව් වෙන්නේ කාමාශ්‍රව වලට වැඩිය භව ආශ්‍රවයි. පැවැත්මට කැමති. සදාචාරය, සංස්කෘතිය, සිංහලකම, දෙමළකම, බෞද්ධකම මේවා ඔක්කොම තියෙන්නේ භව ආශ්‍රව උඩ. පැවැත්ම උඩ. මනුස්සකම, දේවත්වය, තිරිසංකම, එතකොට බ්‍රහ්මත්වය මේ සෑම එකකටම බලපාලා තියෙන්නේ භව ආශ්‍රවයි. භවයට කැමැත්ත. භවය පිළිබඳ හුරු පුරුදු ටිකයි. ඒ භවය සම්බන්ධව අතීතයේ හදාගත්ත හුරු පුරුදු කාන්තික භව ආශ්‍රව වශයෙන් හඳුන්වනවා. මේ භව ආශ්‍රව තිබුණා දුකමයි ඇති කරන්නේ, කර්මමයි සිදු කරන්නේ, සංසාරෙමයි හදන්නේ. කාමාශ්‍රවක් තියෙනවා පිළඟ ඊට දෙවෙනි නොවෙන්න බවාස්කවත් බවාස්කව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි පංචිල් රකින්න සමාජ ඒ වගේ විකෘති විදිහට සාමාන්‍යයෙන් සීලබ්බත පරාමාස වැඩක් නැති සීල් රකින්න එක සීලයෙන් තමන් උසස් අරයට වැඩිය කියන එක මේවා කාමාස්වාහරය නෙවෙයි බවාස්වාහරය පැවැත්ම සම්බන්ධව කියන්නේ. කොයි වෙලෙත් Taman හිතන්නේ Tamanට වැඩිය පැවැත්නේ අනික් කෙනාට වැඩිය Taman උසස් කියලා ගන්නේ බවාශ්‍රවයක තියෙන. ඒක නිසා මේ බවාශ්‍රව හුඟා ගැඹුරුයි. මිනිස්යන්ට විතරක් නෙමෙයි කාමාශ්‍රවණ නම් මිනිස්යන්ටත් තියෙනවා දෙවියන්ටත් තියෙනවා. මිනිස්යන්ට තියෙන තරම් කාමාශ්‍රව දෙවියන් ළඟ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි දේවත්වයේ හොඳකම. කාමාශ්‍රව වැඩියෙන් තිරිසන් සත්තු ළඟ තියෙනවා මිනිස්යාට වැඩිය. නමුත් භවආශ්‍රව මිනිස්යන්ටත් තියෙනවා එක ලෙස දෙවියන්ටත් තියෙනවා බ්‍රහ්මයන්ටත් තියෙනවා. ඊළඟට ධර්ම ආශ්‍රවය දික්ටි ආශ්‍රව. මේවා අවිද්‍යා ආශ්‍රව කියලා කියනවා. දික්ටි කියන්නේ දැක්ම. මේ දික්ටි ආශ්‍රව ආපුවම ඊටාම දරුණු වෙනවා. දරුණු වෙනවා කියන්නේ ආගම් ભેද සියල්ල පැතිරෙන දිත්‍යාශ්‍රම. දැන් දිත්‍යාශ්‍රව හරහා තමයි උත්තේජවාදය හා ඒ වගේම සංස්කෘත වාදයේ කියන මූලික සංකල්ප දෙක ඇති. දෙවියන් වහන්සේ ඉඳලා මහා බ්‍රහ්මයා දක්වා බිහි වෙන්නේ දිත්‍යාශ්‍රවය. වර්තමානයේ ලංකාවේ බෞද්ධයෝ හොර සෝවාන්කම් ඔක්කොම ගන්නේ දිට්ඨි ආශ්‍රවවල. මං සෝවාන් වුණා කියලා සහතික ගන්නේ දිට්ඨි ආශ්‍රවවල. සෝවාන් සහතික දෙන ගුරුවරු බිහි වෙන්නේ දිට්ඨි ආශ්‍රවවල. හොර ධානය ලබන්නේ දිට්ඨි ආශ්‍රවවල. ඒකට මේ වගේ වංචනික ලෙස මේ ආශ්‍රව දුකට හා අලුත් කර්ම කරන්නේ මේ සත්‍යයා කොළඹෝ. එන ආශ්‍රව කියන්නේ අපේ සංසාරයේම පල්වෙච්චි සාංසාරික පුරුපුරුදු ටිකක්. සංසාරයේ නිමාවක් දකින්න, සංසාරයේ දුකෙන් කෙලවර වෙන්න, සංසාර විමුක්තිය ලබා ගන්න, නිවන් දකින්න මේ ආශ්‍රව සියල්ල නැති වෙන්න. ෂේ වෙන්න. ඊනාශ්‍රව වෙන්න. දැන් මේ කීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක් බිහි වෙන්න කවදා හරි සංසාරගත සත්‍යයේ මේ ආශ්‍රව සියල්ල නැතිකරන්න ආරම්භ කරන විදිහක් තියෙනවා. ඒ විදිහ බුදුහාමුදුරු දේශනා කරා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන මේ ආශ්‍රව ශේය කරන විදිය වැරදි ලෙස භාවිතා කරලා තමයි අර දිට්ඨි ආශ්‍රව හා භව ආශ්‍රව වශයෙන් වර්තමානයේ හුඟක් අය ව්‍යාජ නිවන් දැකලා තියෙනවා. ඉතින් තමන් හිතාගෙන ඉන්නවා මම ආශ්‍රව ශේ කරන කෙනෙක්. මන් ළඟ ආශ්‍රව අඩු වෙනවා. මම නිවන් මාර්ගයේ ඉස්සරහට යනවා. මම නිවන් මාර්ගයේ හුඟක් දුර ගිහිල්ලා තියෙනවා. අනිත් කෙනාට වැඩිය මම නිවන් මාර්ගයේ දක්ෂ ලෙස ගමන් කරනවා. මේවා ඔක්කොම බොරු නිවන් මාර්ගයේ ගමන් කරන්න ආරම්භ වෙන්නේ ආශ්‍රවසේ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලයි. එතකන් නිවනක් නෑ. නිවන මොකක්ද කියලා දන්නේ නිවන හඳුනගන්න බෑ. එහෙනම් එතෙන්ට ඒ දක්වා මේ ආශ්‍රෝලයෙන් ශ්‍රාවකයා රවට්ටනවා. මේක වැක්කිල්ල කොහොමද වෙන්නේ? මූලිකව මේ ආශ්‍රව ක්‍රියාත්මක වෙන්නේ ditthිය හරියාහරහා සංකල්පනාවලයි. ditthිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ සංසාරේ හදන්න මේ අංගට උදව් වෙනවා ditthි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඒවා. මේ ආශ්‍රව ditthි හරහයි. සක්‍රීය වෙන්නේ සංකල්පනාව. එතකොට කවුරු හරි කෙනෙක්ගේ වචනයක් කතා කරනවද? ඒ සියලු වචනවල උප්පත්තිය ආශ්‍රව වලින් නැහැවිලා තියෙනවා. ඒ වචනේ තුල තියෙන ආශ්‍රව. ඒ වචනේ උපද්දවන්නේ ආශ්‍රව. යමෙක්ගේ කායික ක්‍රියාකාරකම මොනවා හරි තියද ඒක උපදවන්න ආශ්‍රව. කාමාශ්‍රව. කාමාශ්‍රව වලින් නැහැ වෙනකොට තමයි කතාව එන්නේ. කායික ක්‍රියා පවතින්නේ. දැන් එහෙම ඒ தත්වයක් මේ මිනිස්යාට තියෙනවා සංසාරගත සත්‍යයට තියෙනවා මේ සංසාරගත සත්‍යය මෙන්න මෙහෙම තම තමන් පිළිබඳ වැරදි අවබෝධය ඉන්නේ මිනිස්යාට පුළුවන් කොච්චර ආශ්‍රව තිබුණා. මේ ආශ්‍රවවල බලපෑම සංකල්පනාවලට ආවට සංකල්පනා මතින් බිහි වෙන වාචා කම්මන්ත ආජීව රකින්න. ඒ කියන්නේ සීල් රකින්න පුළුවන්. සීල් රකින්නවා කියන්නේ ආශ්‍රව සේවෙනවා නෙවෙයි. සීල් රකින්නවා කියන්නේ ආශ්‍රව වලින් උපදූපදී රැකගෙන ඉන්නවා. දැන් වර්තමානයේ හුඟක් බෞද්ධයෝ සීල් රැකලා ආස් මං ළඟ ආශ්‍රෝෂය වුණා කියලා හඟ පානවා. රැකීමෙන් ආශ්‍රෝෂය වෙන්නේ. ඒ වුණාට ඕන තරම් ඉන්නවා. මම පන්සිල් රකින්නවා ඒකෙන් මම නිවන් දකිනවා. මම උපන්දා ඉඳලා අටසිල් රැක්කේ ඒකෙන් මම නිවන් දකිනවා. මම ජීවිතේ උඹල කඩවක් කරන්නේ ඒක හින්දා නිවන් දකින්න ඉක්මනින් මේ වගේ වැරදි දෘෂ්ටි ඇති වෙන්නේ අර ආශ්‍රව කියන ඒවා රැකලා ඡය කරන්න බෑ මොනා සීලෙන් ආශ්‍රව ඡය වෙන්නේ සීලෙන් කරන එක දෙයක් ආශ්‍රව වල බලපෑම අහෝසි කරයි රැක්කේ. එහෙනම් සීලය කියන්නේ ඇත්තටම ආස්තෝල බලපෑම රකින්න එකයි. සමාජයට එළියට දාන්න නැතුව ඉන්න උදව් වෙන්නේ සීලයයි. මොනවද? ආස්තෝල බලපෑම. කාමාශ්‍රව, භවශ්‍රව, ditthියාශ්‍රව වල බලපෑම වාචා කම්මන්ත ආජීවරා සමාජයට විහිදෙන්නේ නැති වෙන්න. තම තමන්ට දැඩි හානියක් නොකරන්න උදව් කරනවා සීලය. ඊළඟට ආශ්‍රව වලට තව සීලයට වැඩිය ආශ්‍රව වලට බලපෑම් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. කොච්චර සීල් රැක්ක ආශ්‍රෝෂය වෙන්නේ ආශ්‍රව වලට සීලයෙන් වෙන්නේ සමාජයට එළියට විසි වෙන්නේ නැතු වෙන්න නවත්ත ගන්න. රකින්න පුළුවන් කියන්නේ ඊට වැඩි ආශ්‍රව වලට බලපෑමක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි සමාධිය. දැන් සමත භාවනාවක් මගින් ආශ්‍රව රකින්නට වැඩි යමක් කර හැකි යටපත් කරයි. එහෙනම් සමාධියක් කියන්නේ සමත සමාධියක් කියන්නේ ආශ්‍රව යටපත් කිරීමේ ක්‍රමය. ඒතර ආශ්‍රව යටපත් කිරීමෙන් ආශ්‍රෝෂය වෙන්නේ එන සමාධියකින්වත් ආශ්‍රෝෂය කරන්න බෑ. නමුත් දැන් ආශ්‍රව යටපත් කිරීමකින් උපදින මානසික ස්වરૂපය තමයි රූපාවචර හා අරූපාවචර. රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වයේදී ආශ්‍රව යටපත් වෙලා තියෙනවා. නමුත් සදාකාලික නෑ. ඒ යටපත් කරපු ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා කාලයේ ඉක්ම යෑමෙන් අර ආශ්‍රව නැගිට. ආය සංසාරගත සත්‍යය කාමාවචර ස්වરૂපයටපත්. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව කියන ඒවා එනවා ඊට පස්සේ. රූපාවචර තත්ත්වයේදී භවආශ්‍රව වල විතරක් කොටු වෙනවා. ඒවා කාලයක් ගියාට පස්සේ එළියට එනවා. දැන් ඊට අමතරව වර්තමානයේ බුදුහාමුදුරුවෝ වර්තමානයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආශ්‍රව ශේ කරන්න පුළුවන් වෙන්නේ ඒකායන මාර්ගයක් තියෙනවා. ඒකායන මාර්ගය නම් සතර හතිපට්ඨානෙ වැඩි. විපස්සනා භාවනාව. සමත භාවනාවෙන් දැන් බුදුගුණ භාවනාව අවුරුද්දක් කරා සිදු වෙන්නේ පරිමිය ආශ්‍රව යටපත් වෙන එක විතරයි. එයා නමුත් හැසිරෙන්නේ රඟපාන්නේ ආශ්‍රව නැති කෙනෙක් විදියට. ඒකට විපස්සනා භාවනාවකින් විතරයි ආශ්‍රව ෂේව වෙනවා නම් වෙන්න පටන් ගන්නවා. නමුත් විපස්සනා භාවනාවක් කරේ පමණින් ආශ්‍රව ෂේවෙන්නේ නැහැ. ඒ භාවනාවෙන් බුදුහාමුදුරන්ට ඕනේ ධර්මතා ටික ගන්න ගන්නකම් ආශ්‍රව ෂේවෙන්න පටන් ගන්නෑ. මෙන්න මේක තමයි වර්තමානයේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. මේ ගැන නොදන්නකම හින්දා මේ විපස්සනා භාවනා සතිපට්ඨාන භාවනා කරන බහුතරයක් ලංකාවේ ආශ්‍රව ශේ කරගන්න සත්‍යයට ඒ භාවනාව හදාගන්න කලින් ආශ්‍රව යටපත් වෙන උගුලකට අහුවේ. ඒ උගුල දන්නේ නැති අය ඔක්කොම ආශ්‍රව ශේ වෙන පාරට යන අය නෙමෙයි. මේක කොච්චර කිව්වත් ඒ සතිපට්ඨාන භාවනා කරන අය පිළිගන්නේ ආශ්‍රෝෂය වෙන්න නම් සතිපට්ඨානයේ වැඩිමින් විපස්සනා භාවනා වැඩිමින් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නවා. සතිපට්ඨානයේ වැඩිම ආරම්භ කරේ පමණින් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. ඒකේ දියුණුවක් තියෙනවා. ඒ දියුණුව ගැන මේ සූත්‍රයේ මනාව බුදුහාමුදුරුව කරුණු කාරණා කියනවා. දැන් මේ පින්වතුන්ට වැදගත් වෙන්නේ ඊට Taman රැවටෙන ධර්මයක් තියෙන ඊට මෙහා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ආශ්‍රව සීලය හරහා කරන්නේ ආශ්‍රවවල බලපෑම වළක්වන එක. සංකල්පනාව ආශ්‍රව තියෙනවා. වාචා කම්මන්තා ජීව හරහා කර්ම වලට යනවා. වාචසික කායික කර්ම වලට ආශ්‍රව වල බලපෑමක් කර හැකි තැන දුරකට සීලය. ඒකට රකින්න ඒක ආශ්‍රව රකින්න. ආශ්‍රව රකින්නව නෙවෙයි ආශ්‍රව වල බලපෑම රකින්න සීලී. ඒතර සිල් රැකලා බොරුවට රඟපාන සමාජයක ලංකාවේ තියෙනවා නම් Taman සිල් රැකලා අනුන් පහත් කරන සමාජයක නම් ඉන්නේ. එයාට ආශ්‍රෝෂය කරන්න බෑ. එයාට ආශ්‍රෝෂය කරන්න බෑ. මොකද ආශ්‍රව හදන එක තමයි කරන්නේ. අනුන් පහත් කිරීම. Taman උසස් කිරීම. එහෙම පිරිස තමයි වැඩියෙන් දකින්න හම්බෙන්නේ සමාජය තුළ. ඊට වැඩිය ආශ්‍රව යටපත් කරන ක්‍රමයක් තියෙන එක සමාධිය. සමත භාවනාව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආශ්‍රව ශේකරන භාවනාව ආශ්‍රව ශේකරන මාර්ගයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතිපට්ඨාන භාවනාව විපස්සනා භාවනාව. නමුත් විපස්සනා භාවනා කරාට විපස්සනා භාවනා ඔය සතිපට්ඨාන භාවනා කරත් ඒ විපස්සනා උපක්ඛිලේශ කියලා දෙයක් තියෙනවා. විපස්සනා උපක්ඛිලේශ කියන්නේ ආශ්‍රව ශේවෙන මාර්ගයක් නෙවෙයි. විපස්සනා උපක්ඛිලේශ කියන්නේ ආශ්‍රව යටපත් කරන මාර්ගය. ලංකාවේ බහුතරයා සතිපට්ඨාන භාවනා වැඩුවට ආශ්‍රව ශය කරන තැන හරහා යන්නේ නැතුව ඊට මෙහා තියෙන උපක්ඛිලේශයක තමයි ඒක Tamanට හඳුන ගන්න බෑ මේ විදර්ශනා උපක්ඛිලේශයෙන් වෙන්නේ ආශ්‍රව ශය වෙන එක නෙමෙයි ශය වෙන තැනට කියන්නේ ඒක සමත භාවනාව වගේ ආශ්‍රව යටපත් කරන අවුරුදු ගණන් මේ විපස්ස විදර්ශනා උපක්ඛිලේශයක ඉන්න ශ්‍රාවකයා Tamanට තේරෙන්නේ ඉස්සරට වැඩිය හොඳයි කියලා. ඉස්සරට වැඩිය හොඳ වෙන්නේ ඇයි? ආශ්‍රවයටපත් වීම. ආශ්‍රවයටපත් වීම. මේ විදර්ශනා උපක්ඛිලේශය ආශ්‍රව යටපත් කළා තමයි මුලාවටපත් කරනවා. මුලාවටපත් කරලා නිකන් ඉන්නේ මේ උපක්ඛිලේශයේ හැටි. ඒ විදර්ශනා උපක්ඛිලේශයට ළඟ ඉන්නේ යාළු මිත්‍රය ඔක්කොම ඇදලා ගන්න. වෙනම උපදෙස් දෙනවා. මේ උපක්ඛිලේශයේ හැටි. ඒවත් ආශ්‍රව වලින්ම කෙරෙන්නේ. ඒක හින්දා ලංකාවේ බහුතරයක් උපාසක උපාසිකාවන් මෙන්න මේ කාර්යය නියත වෙලා ඉන්නේ. කරන්නේ සතිපට්ඨාන භාවනාව. වැඩෙන්නේ උපක්ඛිලේශය. එයාට තේරෙන්නේ සමාජයට දකින්න හම්බෙන්නේ යාගේ ආශ්‍රව වල බලපෑම් අඩු කුජලයක් විදියටයි. අඩු උනේ ඡේ වෙලා නෙමෙයි යටපත් වෙලා. හැබැයි මේ පුජ්‍යලයට සිදු වෙනවා මැරෙන්න කලින් ওই උපක්ඛිලේශ යහක් වෙලා අර යටපත් කරපු සියලු ආශ්‍රව මරණ මොහොතේ ඊටේ. එතකොට එයාට කරන්න දෙයක් නෑ. ওই රංගපෑම ඉවර වෙනවා. ඒ නිසා මේ ධර්මීය හරියට දැනගෙන යන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්මයේ සර්පෙක් වගේ. වැරදි තැනින් ඇල්ලුවොත් විනාශය. අපාගන. මේ විදර්ශනා භාවනාව උපක්ඛිලේශය කියන්නේ සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ වැඩක්. ඒ නිසා අපිට දකින්න හම්බ වෙනවා සමාජයේ අවුරුදු 30 40 සතිපට්ඨානෙ වඩලා තියෙනවා. පැය ගණන් පරියන්කොල වාඩිලා ඉන්නේ. වැඩිලා තියෙන්නේ උපක්ඛිලි. වැඩිලා තියෙන උපක්ඛිලි. කිසිම සතිපට්ඨානයෙන් ලැබෙන කිසිම ගුණයක් එයා ළඟ නැහැ. ආශ්‍රෝයකපත් වීම තමයි වෙලා තියෙන්නේ. ආශ්‍රෝෂය වෙන්නේ ඔන්නේ தත්ත්වයේ හින්දා මේ මම මීට කලිනුත් කිව්වා. මේ අවුරුදු 10 20 සතිපට්ඨානයේ වැඩුවා කියන අයත් එක්ක ආශ්‍රය කරන්න එපා. මේ මේ පස්නින්දයි. ඒගොල්ලන් උපදේශ ගන්න එපා. ඒගොල්ලෝ කියන ඒවා පිළිගන්න එපා. හේතුව ඒගොල්ලෝ ඉන්නේ උපක්ඛිලේ. ඒගොල්ලන්ගේ වැඩේනේ උපක්ඛිලේසේ. මේ උපක්ඛිලේසේ විදර්ශනා උපක්ඛිලේසේ බොහොම භයානකයි. මේකෙන් කරන්නේ අනික් අයත් මේ මේ ගොනුවට ගන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් දේශනා පවත්වනවා. මහන්සි වෙනවා. උපදෙස් දෙනවා. ළඟ ඉන්න අයට කියා දෙන්න යනවා. ඒ වකිලේකේ තියෙන ලක්ෂණයක්. එහෙම තමයි මේ සංසාරයේ මේ ආශ්‍රෝල සක්‍රිය වීම තියෙන්නේ. දැන් එහෙමනම් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මනාව ඔප්පු කරනවා මේ කාරණය මේ මේක සිදු වෙන්නේ නැති වෙන්න ශ්‍රාවකයා කොහොමද පිළිපදින්නේ? මේ වාසී ජටගෙන නමින් මේ සූත්‍රය හඳුන්වලා තියෙනවා රහතන් වහන්සේලා. වාසී කියන එකේ තේරුම ඔය වඩුව භාවිතා කරන වෑය කියන එක. වෑය. වෑය කොරෝ කියන්නේ වෑය. වාසී ජට කියන්නේ වෑ මිට කියන එක. එහෙනම් මේ සූත්‍රයේ නම වෑමිට සූත්‍රයයි. සාමාන්‍ය සරල උදාහරණයකින් මේ ආශ්‍රව ගැන ආශ්‍රව ඡේවීම ගැන දීපු උපමාවක් මේකේ තියෙනවා. වෑමිටට උපමා කරනවා. දැන් ඊට පෙර බුදුහාමුදුරුව පෙන්නනවා පැහැදිලිව මේ සූත්‍රයේ මුලින්ම අර මේ පින්වතුන් අහලා තියෙන හුඟක් දෙනෙක් අහලා තියෙන ප්‍රසිද්ධ සූත්‍රයක් තමයි සබ්බාසව සූත්‍රය. ඒකෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා සියලු ආශ්‍රෝෂය කරන විදිය, ඡය වෙන විදිය. මෙතෙන්දී සබ්බාසව සූත්‍රය නෙමෙයි මේ. ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්න විදිය කියලා දෙනවා. සියලු ආශ්‍රෝෂය වෙලා තියෙන්නේ රහතන් වහන්සේ. එතන මේ වගේ පින්වතුන් සියලු ආශ්‍රෝෂය වෙන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. ආශ්‍රෝෂය වෙන තැනට යන්නයි. එහෙම නැතුව ගියොත් වෙන්නේ මොකද ආශ්‍රෝෂය වෙන මාර්ගයේ මනුකරණය කරලා පින්ගන්නේ වැටෙන්නේ වලකට. ඒ වල තමයි විදර්ශනා උපක්තිය. ඒ වලේ අවුරුදු ගණන් මරණකම් හිටියා කියලා කිසිම ආශ්‍රෝෂ වලට බලපෑමක් නැහැ. ඒ වෙන ආශ්‍රයකුත් නැහැ. යටපත් වීමක් විතරයි වෙන්නේ. නමුත් මරණාසන්න වෙලාවේදී ඒ ටික ආයෙට එළියට එනවා. එතකොට ඒ කරපු එකේ වැඩක් නැහැ. එහෙම ආශ්‍රව යටපත් කරන විදර්ශනා උපක්ලේශයේ ඉන්න කුජලිය ළඟ දකින්න තියෙන ලක්ෂණය තමයි බොහෝ ලෙස රාගපානෝ තමන් උසස් කිය. නිකන් ඉන්න බෑ දෙන්නේකින් තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ තුන් දෙනාගෙන් තමන් උසස් කියලා බොහොම අමාරුවෙන් අර දහවෙනි මායя පෝෂණය කරනවා. ඒක ඉන්න ඉන්න උපක්ඛිලේශයේ ඔය මාර පෝෂණය වැඩි කරනවා. ඒකට ඒකෙන් මිදෙන්න නම් ආශ්‍රෝෂය වෙනකොට ආශ්‍රෝෂය වෙන විදිය ශ්‍රාවකයාට හඳුන ගන්න පුළුවන් මිම්මක් මේ සූත්‍රයේ තියෙනවා. ඒ ඒක වැදගත්. මේක ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම මේකයි. Taman ළඟ ආශ්‍රෝෂය වෙන කෙනෙක්ද නැද්ද? කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් තමන් ඉගෙන ගැනීම වැදගත් වෙනවා. එක එක්කෙනාගේ අර උපක්ඛිලේශවල ඉන්න මිනිසුන්ගේ බොරු බණෙන් ඉගෙනගෙන වැඩක් නැහැ. බොරු උපදේශ උඩ ගිහින් වැඩක් නැහැ. ඒවා මහ විනාශකාරී දේවල්. සතිපට්ඨාන භාවනාව වඩන විපස්සනා භාවනාව වඩන සියලුම ශ්‍රාවකයෝ බුදුහාමුදුරුව කොහොමද මේ ආශ්‍රව සේවන කුජලයාගේ ලක්ෂණ ලක්ෂණ පෙන්눔 කරලා තියෙන්නේ කොහොමද කියලා ඉගෙනගන්න තමන් ළඟත් ඒ ගුණ නැත්නම් අර කරන විපස්සනාව ගැන තවත් සැලකිලිමත් විය යුතුයි. මොකද මමත් ඉන්නේ උපක්ඛිලේශයේදී කියලා නිසියාකාරව වෙන් කරගත යුතුයි. මේක තමයි ධර්මයේ තියෙන ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම. දැන් සතිපට්ඨානය කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ අර වැරද්දට අහු. වයසට යන වයස. ඒකේ බොහෝ පිරිසක් ඉන්න නිසා වෙන තමයි මේ විදිහටම කියන්නේ. පැහැදිලිව ඉන්න නිසා. ඒගොල්ලන්ට වෙනම් වාසියක් නැහැ මේ භාවනාව. දැන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලි කරනවා සබ්බාස සූත්‍රයේ වගේම මේ මිනිස්යාගේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයාගේ මිනිස් සියලුම මිනිස්යන්ට ආශ්‍රෝෂය වෙන්නේ වෙන ආගම් වල අය ආශ්‍රෝෂය වෙන විදිහක් කියා දෙන්නෙත් නෑ. බුදුහාමුදුරුව විතරයි ආශ්‍රව හේවලා සංසාර විමුක්තියක් අවබෝධ කරගත්තේ. එතන බුදුහාමුදුරුවන්ගේ ගිහි පැවිදි ඕනම ශ්‍රාවකයෙක් ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව දේශනා කරපු ආකාරයට ඒ ධර්මයේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම තුළ ඒ ශ්‍රාවකයාගේ ආශ්‍රව ඡේ වෙන්න පටන් ගන්නෙ මෙන්න මේ තැනදී විතරයි කියලා කියනවා. ඒක මේ සූත්‍රයේ පළමුව පෙන්වනවා. ආශ්‍රය ආශ්‍රව ශ්‍රාවකයා තුල සේ වෙන්නේ මේ තනදී. මොකද්ද තන? මහණෙනි මම දන්නෝගේ දක්නහුගේ ආශ්‍රමයන්ගේ සේවි කිරීම කියමි. ඔන්න පළවෙනි ඔගමයි සබ්බාසෝ සූත්‍රය දේශනා කරනවා. ඥානතෝ පස්සතෝ දන්නෝගේ හා දක්නෝගේ ආශ්‍රව සේවේ කිරීම කියමි කියලා දේශන වෙන අයගේ නෑ. ඒ කියන්නේ මේක එකක් අඩු වුණාම බෑ. දන්න විතරක් වුණාම බෑ. දැක්මක් නැත්තම්. දන්න කියන්නේ ශාස්ත්‍රීය දැනුම. ටියුෂන් වලින් ලැබෙන. දැක්ම කියන්නේ ටියුෂන් වලින් ලැබෙන එකක් නෙවෙයි. කෘත්‍යයෙන් ලැබෙන එකක්. එහෙනම් ටියුෂන් පස්සේ ගිහින් ධර්මයේ කටපාඩම් කරලා අභිධර්මයේ ඉගෙනගෙන ආශ්‍රෝෂය වෙන්නේ. ෂේ කරන්න බෑ. කාටද? සංසාරගත කිසිම සත්‍යයක්. ඒ වුණාට ලංකාවේ ඉන්න බෞද්ධයෝ ත්‍රිපිටකය ඉගෙනගෙන ආශ්‍රෝෂය කරනවා. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයි. ධර්මණ ධර්මානුකූල ශ්‍රාවකයෝ නෙවෙයි. බොරුකාරයෝ. ධර්මයට පටහැනි. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයට ආවනත නැහැ. ඒකට අනුගතව නෙවෙයි යන්නේ. මොකද බණහල ආශ්‍රෝෂ වෙච්චයි. මගේ බණ අහපුවාම ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නවා කියන බණ කියන අය ඉන්නවා. දැන් ඒවා ගැළපෙනවද මේ සූත්‍රේ? නැහැ. ගැළපෙන්නේ. බුදුහාමුදුරු පෙන්වන්නේ ආශ්‍රෝ ශ්‍රාවකයෙකුට සේවෙන්න පටන් ගන්නෙ දැන ගැනීම හා දැක ගැනීම දෙකම සිදු වූ විටයි. දැක ගන්න පුළුවන් වෙන්නේ කෘත්‍යයකින්. කෘත්‍යය කියන්නේ සතිපට්ඨානෙ වැඩි. දැනගන්නවා කියන්නේ ආශ්‍රෝ කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න තේරුම් ගන්න. එතකොට කෘත්‍ය තියෙන්න ඕනේ සත්‍ය තියෙන්න ඕනේ. මේ කියන්නේ මොකක්ද? සත්‍ය ඥානය හා කෘත්‍ය ඥානය නැත්නම් ආශ්‍රෝෂය වීම කියන පෘථක් ස්වરૂපයටපත් වෙන්නේ. එහෙනම් සත්‍ය ඥානය සත්‍ය දැනගෙන විතරයි ඉගෙනගෙන විතරයි ආශ්‍රෝෂය කරන්න යන කෙනා බුදුහාමුදුරනේ ශ්‍රාවකයෙක් නෙමෙයි. නියම ශ්‍රාවක තත්වයක් නෙමෙයි. දැනගෙන විතරක් බෑ ඒක දැක ගන්න ඕන. එහෙනම් සත්‍ය වගේම කෘත්‍ය තියෙනවා. කෘත්‍ය මේ බෙමුතුන් කරනවා. ඒ කෘත්‍ය නම් 아무තු දෙයක් නෙමෙයි ආශ්‍රය වෙන කෘත්‍ය සතර අතිපට්ඨානිය වැඩිමයි. ආශ්‍රවසය වෙන කෘත්‍ය ආමිෂ පින්කම නෙමෙයි. ආශ්‍රය සේවන කෘත්‍ය සීල සීල් රැකීම නෙමෙයි. ආශ්‍රව සේවන කෘත්‍ය සමත භාවනා කිරීම නෙමෙයි. එහෙනම් යමෙක් සීල් රැකේ පමණින් සමත භාවනා කරන පමණින් ආශ්‍රවසේ වෙනවා කියනවා නම් එයා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. ඒක මේ සූත්‍රයෙන් ඔප් වෙනවා. ආ පැහැදිලිව බුදුහාමුදුර දේශනා. ඒකට එහෙම රඟපාන අය ඇසුරු කිරීම සම තමන්ට හානිදායකයි. ආශ්‍රවය කරලා මේ සංසාර විමුක්තිය ලබා ගන්න යන ශ්‍රාවකයෙකුට නොමග යන උපදෙස් ලැබෙනවා. සීලෙන් ආශ්‍රෝෂය කරා කියන අයයි, ඒකට අනුව හැසිරෙන අයයි, සමත භාවනා, මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනාවෙන් නිවන් දැක්කා කියන අය සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක නුණෙන් ආපිච්ච. මොකද එහෙම එකක් වෙන්න බෑ. එහෙම ධර්මයක් නෑ. ඒතර සතිපට්ඨානයේ වැඩිවීමක් අත්‍යවශ්‍යයි. ඒක කෘත්‍යය. ඒකෙන් තමයි දැකගන්නේ. දැන ගැනීම ඕන විදිහකට බණ අහලා මොයි බණ අහීමෙන් පොත්පත් කියවීමෙන් ලැබෙන්නේ දැන ගැනීමයි. දැක ගැනීම කියන එක සිදු වෙන්නේ සතිපට්ඨානය පුරුදු කිරීමෙන් වැඩිවීමෙන්. එතෙන්දී මෙතන පැහැදිලි කරනවා දැන් මේ සූත්‍රයේදී මොනවද දැනගන්නේ? ඔව් දැනගන්න යුතු දේ පැහැදිලිව දේශනා කරනවා. බලන්න ඔය දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා රූපය මෙසේය. රූපයෙන් රූපයේ ඉපදීම මෙසේය. රූපයේ විනාශය මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ ඉපදීම මෙසේය. වේදනාවගේ විනාශය මෙසේය. ඒ වගේම සංඥාව මෙසේය. සංඥාවගේ ඉදීම මෙසේය. සංඥාවගේ විනාශය මෙසේය. සංකාරය මෙසේය. සංකාරයන්ගේ ඉදීම මෙසේය. සංකාරයන්ගේ විනාශය මෙසේය. විඥාණය මෙසේය. විඥාණයගේ ඉදීම මෙසේය. විඥාණයගේ විනාශය මෙසේය. මෙන්න මේ පංචස්කන්ධයේ ආකාර තුන තමයි දැනගන්න ඕනේ දැක ගන්න. මේක දැනගත්තේ නැති, දැකගත්තේ නැති කිසි කෙනෙක්ගේ ආශ්‍රවශය වෙන්න ආරම්භ වෙන්න බෑ. මේකයි තමයි මේ මූලික හඳුන්වන්නේ. ඕකම දැන් සබ්බවස සූත්‍රයේ තව විදිහකට බුදුහාමුදුරෝ දේශනා කරනවා. සියලුම දර්ශනයටපත් වෙනවා නැත්නම් ආශ්‍රවශය වෙන්න පටන් ගන්නී ශ්‍රාවකයාගේ යෝනිසෝ මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක් ඥානතෝ පස්සතෝ වුණා. දැනගත් එක්කෙනා දැකගත් එක්කෙනා. මොකද්ද? යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය. දැන් මෙතෙන් මේ සූත්‍රයේ වාසි ජට සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා. ශ්‍රාවකයාගේ ආශ්‍රව ෂේ වෙන්න පටන් ගන්නෙ, දර්ශනයටපත් වෙන්න පටන් ගන්නෙ, නැත්නම් මේ කියන්නේ සෝවාන් වෙන්න පටන් ගන්න. සෝවාන් වෙනවා කියන්නේ. මේ ආශ්‍රව ෂේ වෙන්න පටන් ගන්නවා කියන්නේ සෝවාන් වෙනවා. සම්මාදිට්ඨිය ලැබෙනවා කියන්නේ. පටන් ගන්නෙ කොහොමද? රූපය මේකයි, රූපයාගේ ඉපදීම මේකයි, රූපයාගේ විනාශය මේකයි. ඒ කියන්නේ පංචස්කන්ධයේ ඇතිවීම, නැතිවීම, පැවැත්ම, නැතිවීම. මේක දැන් දැකගත්තොත් දැනගත්තොත් එයා ආශ්‍රව ශේකරන්න ආරම්භ වූ කුජලයේ බවට හැරෙනවා ශ්‍රාවකයේ බවට හැරෙනවා ඒකම කියනවා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය ඥානතෝපස්සතෝ උනොත් දැනගන්න දැක ගන්න තත්වයටපත් වුණා එයා ආශ්‍රව ශේකරන්න පටන් ගන්නවා දැන් මෙන්න මෙතන තමයි මේ ගැඹුර. ඒතර සතිපට්ඨාන භාවනාවෙන් ඒ යෝනිසෝ මනසිකාර්ය ඥානතෝ පස්සතෝ ගුණයට එන්න හෝ ඒ වගේම පංචස්කන්ධයේ ඇතිවීම පැවැත්ම නැතිවීම ඥානතෝ පස්සතෝ කියන ගුණයට එන්න හෝ හැකියාවක් දෙන්නේ නැහැ විදර්ශනා උපක්ඛිලේශයට කොටු වෙන කෙනා විදර්ශනා උපක්ඛිලේශය තුළ සතිපට්ඨානය වැඩුවාත් මරණකම් වැඩුවාත් උපක්ඛිලේශය නම් ඉන්නේ යෝනිසෝ මනසිකාරයේ ඥානතෝ පස්සතෝ වෙන්නේ අන්න එක තමයි භයානක. එහෙනම් දැන් අපි සතිපට්ඨානේ අවුරුදු 20ක් වැඩුවා කියන එක තේරුම් ගන්නෑ. මේ කියන ගුණේ නැත්නම්. ඒ වැඩිමත් තව ආශ්‍රව යටපත්තරපු සමත භාවනාවක් වගේ කෘත්‍යයක් විතරයි. විදර්ශනා උපක්ඛිලේකේ ගුණය සමත භාවනාවේ ගුණයමයි. ආශ්‍රෝයයටපත් වීම විතරයි වෙන්නේ. දැන් මෙතන මේ ධර්ම කාරණේ තේරුම් ගන්න වෙනවා. කොහොමද මේක වෙන්නේ? මේ රූප රූපස්කන්ධය ඇතිවීම නැතිවීම ඥානතෝ පස්සතෝ කියන ගුණයට එන්න නම් මේ පංචස්කන්ධය පංචස්කන්ධය මොකද්ද කියලා ශ්‍රාවකයා දැනගන්න ඒ වෙනුවට හුඟක් අය කරන්නේ සතිපට්ඨානය කියලා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඕකෙන් ආශ්‍රෝෂය වෙන්නේ කාටවත්. නැති ආශ්‍රව හැදේ. ආශ්‍රෝෂ වෙන්න පටන් ගන්නෙත් නෑ වෙන්නේ. ඒකද මේ ඥානතෝපස්සතෝ කියන්නේ. නෑ. ඥානතෝපස්සතෝ කියන්නේ පංචස්කන්ධය හඳුන ගන්න වෙනවා. පංචස්කන්ධය කියන්නේ මොකක්ද? පංචස්කන්ධය කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය මෙනෙහි කරලා ගන්න පුළුවන් කියන එකක් නෙවෙයි. පංචස්කන්ධය කියලා දේශනා කරන්නේ මේ අපේ සංසාරය හදන ඉන්ද්‍රියන් 6 මගින් ඇති කරන එකක්. එහෙමනම් අපිට හැකියාවක් තියෙනවා මේ සංසාරගත වූ මිනිස්සෙකුට ඇහෙන් පංචස්කන්ධය හදන්න පුළුවන්. කණෙන් පංචස්කන්ධය හදනවා. නාසයෙන් හදනවා. දිවෙන් හදනවා. නාස දිවෙන් හදනවා, කයෙන් හදනවා, මනසෙන් හදනවා. දැන් ඔයගොල්ලෝ බණ අහනවා කියන්නේ තම තමන්ගේ කණෙන් නොකඩවා පංචස්කන්ධ හදලා උපාදානයට ලක් කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මම බනහනවා කියන පුජ්‍යලේ බිහි වෙච්චි. ඒ බනහන පුජ්‍යලයාට මේ බන තේරෙනවා බෙලක් අයට බෙලක් අයට තේරෙන්නේ නැහැ දෙකම ආවේ. හණෙන් හදන පංචස්කන්ධ උපාදාන වීම. බන තේරීම හා නොතේරීම. දැන් එහෙම එහෙමනම් දැන් වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයට මොකද්ද කරන්නේ? දකින්නවද ඔය? නෑ උපාදානය. කොහෙන් හදන පඤ්චස්කන්ධයටද? කණෙන් හදන පඤ්චස්කන්ධය. දැන් සතිපට්ඨානෙන් ඔය කණෙන් හදන පඤ්චස්කන්ධය උපාදාන කරන්න කියාදෙන එක නෙවෙයි සතිපට්ඨාන පුහුණු කියන්නේ. මේ පඤ්චස්කන්ධය වෙන් කරන්න ඕන එක. දැන් මෙතෙන්දී පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානු ධම්මාන. එහෙනම් කායानुපස්සනාව කියන එකයි මේ සතිපට්ඨානයේ මුල්ම දෙය. එහෙනම් තමන්ගේ ශරීරයෙන් කයෙන් හදන පංචස්කන්ධය ගැන විමර්ශනයට ලක් කරන එක සතියෙන් කායानुපස්සනාවයි. එහෙමනම් මේ විමර්ශනයේ දක්ෂ වෙන්න නම් එයයි ශ්‍රාවකයා පුහුණු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. පංචස්කන්ධය හදන්න කයට විතරක් නෙමෙයි පුළුවන්. ඇහැටත් පුළුවන්. කනටත් පුළුවන්, නාසයටත් පුළුවන්, දිවටත් පුළුවන්, මනසටත් පුළුවන්. එහෙනම් කායනුපස්සනාවෙන් කරන්නේ පළමුව කයෙන් හදන පංචස්කන්ධයට කොටු වෙන එකයි. ඒක පුහුණුවකින් ගන්න ඕනේ. ඒ පුහුණුවට යනකොට වෙන්නේ ඔයගොල්ලෝ දැන් සක්මන් භාවනාව කරනකොට දන්නේ නැතුව අර සිදු වෙන්නේ ඇහෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා කනෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා ඒ වගේම මනසෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා බුදුහාමුදුරෝ දීපු කායික කොටසෙන් විතර අධේපා වලින් හදන පංචස්කන්ධය කොටු කර ගැනීම. ඕක නැතුව මනසෙන් විකාර කරන අයට සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ. අනිත්‍ය මෙනෙහි කරනවා, ඉගෙන ගන්න යනවා, සත්‍ය දකින්න යනවා, පරිස්සම්පාදය හොයන්න යනවා. එහෙම කෙනාට මානසික පංචස්කන්ධය හැදෙනවා. එයාට ප්‍රතිපත්තාණය දිනු වෙන්නේ නැහැ. ඥානතෝ පස්සතෝ වෙන්න බෑ. ඒක බොරුව. ඒක නිසා මේ පින්වත්තුන්ට මේ සතිපට්ඨානයේ සක්මන් භාවනාව උනත් වඩනකොට මම කිව්වා ඔය අනිකුත් ඉන්ද්‍රියන් වලින් හදන පංචස්කන්ධ වල නොසලකා හරින්න නම් එකම උපක්‍රමය මෝඩෙක් වගේ කරන්න. කිසිම පඬිතියෙකුට සතිපට්ඨානය වැඩින්නේ නැහැ කිව්වේ ඒකයි. පඬිතියා එන්නේ මනෝ විඥානය හරහා. පඬිතියා හැම වෙලෙම කරන්නේ මනෝ විඥාණයෙන් පංචස්කන්ධ හදලා උපාදාන කරන එක. ඒකේ ප්‍රතිඵලය තමයි පඬිතකම. දැන් මෙතන පංචස්කන්ධයේ ඥානතෝ පස්සතෝ වෙන්න නම් බුදුහාමුදුරුවෝ කියපු සරල තැනින් යන්න ඕනේ. ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕනේ. සක්මන් භාවනාව හෝ ඔය කායනුපස්සනාවේ තියෙන ආනාපාන සති භාවනාව හෝ අර ඒ කමඨහණයට අදාළ ශාරීරික කොටසෙන් හදන පංචස්කන්ධයට කොටු වෙන්න තරම් දක්ෂ වෙන්න. ඒකට කමඨහන මෙනෙහි කරන්න. කමඨානේ යෙදෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. එකපාරට කරන්න බෑ. හරියට එහෙම පුරුදු වෙන කෙනාට අවසානයේ සක්මනේදී නම් ඔය වම් යටිපල්ලෙන් යටිපල්ල පොළොවේ වදිනකොට ඇති වෙන පංචස්කන්ධයයි. දකුණු යටිපල්ල පොළොව වදිනකොට ඇති වෙන පංචස්කන්ධයයි විතරක් ප්‍රකට වෙන තත්වයට එන. එතනක් තියෙනවා ඒකිනුත් තේරෙන්නේ යටිපල්ල පොළවේ වැදුනම දැනෙන දේ රූපයයි රූපස්කන්ධය. ඒක තුලින් හටගන්න වේදනාව වේදනාස්කන්ධය. ඒක තුලින් හටගන්න සංඥාව හඳුනා ගැනීම සංඥාස්කන්ධය. ඒක තුල සිදු කරන පුජ්ජලික පුජ්ජල ක්‍රියාකාරීත්වය සංස්කාර ස්කන්ධය. ඒ ටික වෙන් කරන එක විඥානස්කන්ධයයි. නැතුව පංචස්කන්ධයේ අටවිසි රූපය මෙනෙහි කරලා පංචස් රූපස්කන්ධය කියන එකක් වැඩක් නැහැ. මේ ඩිවිෂන් ගිහිල්ලා වැඩිච්චම පංචස්කන්ධය හදන්නේ ඒ අරමුණේ ඒ සිතේ. දක වම් කකුලේ යටිපල්ලෙන් හදන පංචස්කන්ධය. දකුණු කකුලේ යටිපල්ලෙන් හදන පංචස්කන්ධය. ඒ භාවනාව බහුලීකත කරනකොට කෙනාට වෙන්නේ හැදෙන රූපය ඥානතෝ පස්සතෝ කියන ගුණයට. ඒ ඥානතෝ පස්සතෝ කියන ගුණය තුල තමයි තියෙන්නේ අර කියන මූලික ස්වરૂපය රූපය මෙයයි. මේක මෙයයි කියලා හිතන්න ගියොත් ආය මනෝ විඥාණයෙන් පඬිත වෙලා හදනවා පංචස්කන්ධ. එහෙනම් මෝඩය වගේ ඔය කරන භාවනාව තුළ සිදි වෙන්නේ මේකයි. මේක මෝඩ කමෙන් තේරුම් ගන්න. පඬිත කමෙන් තේරුම් ගන්න බෑ. දැන් එහෙමනම් ඔය කියන ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආශ්‍රව ශේවෙන්න නම් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය ඇතිවීම පැවැත්ම නැතිවීම ගැන දකින්න ඕන. මේක ඉස්සෙල්ලම දකින්නේ ශරීරයෙන් හැදෙන පංචස්කන්ධ තුලයි කායනුපස්සනාවන් කියලා. දැන් කාට හරි මේ தත්ත්වය උදා කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා උපක්ඛිලේශයට කොටු වෙලා කය නොදෙනී ගිහින් නෙමෙයි. මොන විදර්ශනා උපක්ඛිලේශයේ තියෙන නරක. මේ විදර්ශනා උපක්ඛිලේශයට වැටිච්ච මිනිස්සු ශ්‍රාවකයා කියන්නේ මම භාවනා කරනවා මං ඉන්න තැනක්වත් තේරෙන්නේ ඒකට ඒ කියන්නේ මොකක්ද? කය තේරෙන්නේ. දැන් කය තේරෙන්නේ නැති එක තුල විදර්ශනාව වන්නේ. ශරීරය තේරෙන්නේ නැති එක තුල විදර්ශනාව වන්නේ. සමත භාවනාවල ස්වરૂපය නම් පංච ඉන්ද්‍රිය මරලා දාන එකයි. පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද? චක්කු සෝත ගාන ජීවහා කය. සමත ධානය කියන්නේ ඔය ඉන්දිය ටික ධානය තුල මරනවා. එතකොට එයාට තියෙන්නේ මනෝමය නිමිත්තක් විතරයි. විදර්ශනා උපක්‍රියයෙන් කරන්නේ ওই ටිකමයි. නමුත් අච්චර ප්‍රබල නැහැ. ධානයක් තරම් ප්‍රබල නැහැ. පංචේන්ද්‍රිය මරාගෙන తాවකාලිකව අමුතු සුවයකට ගෙනියනවා මනසෙ. ඔතන තියෙන විදර්ශනා උපක්‍රියය. අන්න එහෙම වෙච්ච කෙනාට ආශ්‍රෝෂය කරන්න බෑ. ආශ්‍රෝෂය කරන තැනට යන්න බෑ. ඒක දින්දා ඒකට කියනවා විදර්ශනාවක් කියලා. නමුත් ලංකාවේ බහුතරයා ඔතන ඉන්නේ. මහා සතිපට්ඨාන භාවනා කරලා ඔය පැය ගණන් ඉඳගෙන ඉන්නේ හුඟක් අය උතර තමයි. කියන්නේ අපි අවුරුදු 20ක් සතිපට්ඨානෙ වැඩුවා. වැඩක් නෑ. බුදුහාමුදුරන්ට ඕන ධර්මයක් නෑ ඒක. බොරුවක් වංචාවක් කියන. ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. එතෙන්ට තව පුළුවන් ළඟ ඉන්න අය යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම ඇදලා. ඒක වර්ණනා කරනවා. ඒ හින්දා මං කාලයක් තිස්සේ කිව්වා ඔය අවුරුදු 20 30 භාවනා කරපු උපාසිකයෝ උපාසිකාව ඇසුරු කරන්න එපා නව කිව්වේ. මහා විනාශයක් වෙනවා. මේ උපත් කෙලෙසට ඇදලා ගන්න. ඒක වර්ණනා කරනවා. ඒ උපක්ඛිලේසේ මේ ගාට මාර්ගඵල වලට ඒ උපාසක උපාසිකාවම වෙන් කරගෙන. ඒකේ විනාඩ පැයක් ඉන්න කෙනා ගෝවාන් දෙකක් ඉන්න පුළුවන් කෙනා ලකදාගාමි තුනක් ඉන්න පුළුවන් කෙනා අනාගත. ඔන්න ඒ වගේ නැහැදිච්ච ධර්ම හදලා. ඒකමන් ඒ වගේ විකාර ධර්ම විකෘති කිරීම විශාල ලෙස ওই උපක්ඛිලේසේ මගින් කරනවා. ඒවා පොත් ලියන. කියවනවා දේශන පවත්වන. එතකොට මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ යටය. නැහැදිච්ච උපාසක උපාසිකාවන්ගේ ව්‍යාජ ධර්ම ඉස්මතු වෙනවා. එහෙම රටක් අපි එහෙම කාලෙක අපි. ඒ හින්දා හැමෝම මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන ක්‍රමය මම කියා දෙනවා. ඒක පැහැදිලි කරලා. ඒක අනුගමනය කරන්න. උපක්ඛිලේශයෙන් නැගිටින්න වැඩක් නැහැ. ඔබ මරණ අසන්න වෙලාවේ ඔය ඔය ආශ්‍රව ටික ඔක්කොම තොග පිටින් එයි. එතකොට කරන්න දෙයක් අර බොරුවට රඟපාපු යටපච්චරීලි මරණ කොට නැහැ. මොකද සමත භාවනාවෙන් ආශ්‍රව යටපච්චර හැකි. එහෙම සත්‍ය විදර්ශනා උපක්ඛිලේශයෙන් නැහැ. තේරෙනවනේ. මරන්න ඉස්සෙල්ලා මේක නැති වෙනවා. එතකොට අර රංගපාව ටික බොරු කරපු ටික ඔක්කොම මිනිසු රවට්ටපුවා බොරු කියපුවා ඔක්කොම ටික Tamanට විඳින්න වෙනවා. ඒකින් තරඟ පෑම් එපා විපස්සනා. මේ උපකිලේශයට ලං වෙන්න. දැන් මෙතන කොහොම සරලයි මේ උපක්ලේශයට නන් වෙන්නේ නැතුව නියම සතිපට්ඨානයේ වැඩෙනවා නම් ඒක පිළිබඳව විස්තරේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ දේශනා කරනවා. ඒ මුලින්ම තියෙන්නේ මෙන්න මේ ගුණයට එන්න ඕනේ. මේ දෙවෙනි තියෙදී තියෙන්නේ ආශ්‍රව ඡේවෙන්න මෙන්න මේ ටික වෙන්න ඕනේ. මම දන්න උගේ හා දක්න උගේ ආශ්‍රවයන් ෂෙයා කිරීම කියමි. කවුද මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ? මේකදී කියනවා මොනවද දැනගන්න ඕනේ මොනවද දැකගන්න ඕනේ කියලා දේශනා කරනවා. එනවනේ රූපය මේ රූපයයි මේ රූපයේ ඇතිවීමයි මේ රූපයේ නැතිවීම. මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇතිවීම නැතිවීම. ඒක වෙන්නේ කොහොමද කියලා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. තේරුණා නේද? දැන් වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න බලමු. ඒ පැහැදිලි කරනකොට ඔය කියන වැරද්ද ශ්‍රාවකයෝ කරන නිසාවෙන් ඒ වැරද්දේ තියෙන නොවටිනාකමක් ගැන මූලිකව තුන්වෙනි ඡේදයෙන් කියනවා. මොකද මහණෙනි භාවනා කිරීමෙන් නැවත නැවතයේදී වසන මහණහට ඒකාන්තයෙන්ම මෙමෙදු මෙබඳු කැමැත්තක් උපදින්නේ. ඔන්න භාවනා කරන අයට හැදෙන රුදාවක් ගැන මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔයගොල්ලන්ට ඒ රුදාව දැනට හැදිලා තියෙන්නේ. තේරුණානේ? මේ ශ්‍රාවකයන්ට හැදෙනවා රුදාව. නිකන් ඉන්න හැට නෙවෙයි භාවනා කරන අය. ඒක ගැන කියනවා බුදුහාම. ඒ රුදාවෙන් පිළිලා තමයි මේ රත්ති අදුලාන්නේ. ඒ රුදාවේ ඇති බලන්න. ඒ රිගහලා තියෙන රුදාවේ ඇති. මගේ සිත දැඩිකට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් ඊතා එහෙ ඔව් එහෙක. ඒ කියන්නේ හිතා හොඳයි කියලා හිතන. කාටද මේ හිතෙන්නේ? භාවනා කරන එක්කෙනාට ඇති වෙන රුදාව. ඒ කියන්නේ මොනවා හරි දෙයක්ම දැඩි කොට අල්ලා ගන්නවා කියන්නේ උපාදානය. දැන්වනේ. නෑ අර උපාසිකාව රඟපාන මම දැන් මහත්යා ඉන්නවද නැද්ද දන්නේ දැඩි කොට අල්ලාගෙන නෑ. ඒක කියන්නේ රඟපාලා කියන්නේ. නෝනත් එහෙමයි. දරුවොත් එහෙමයි. උන් උන්වන්ද මලාද දන්නේ දේවල් තිබුණාද නැද්ද දන්නේ නැහැ පුටු උස්සගෙන හැමදාම එනවා මේ භාවනා මධ්‍යස්ථානයේ. දැටි කොට අල්ලලා නැහැ. ඔය ඔය කියන රුදාව තමයි කියන්නේ. එහෙනම් ඇඳුම් පැනඳුම් මට වැඩක් නැහැ. දැන් කොණ්ඩ මොහොස්තරේ ඕනෙත් නැහැ. දැඩි කොට අල්ලලා. ඇඳුම් මොහොස්තර නැහැ. මේකක් නැහැ. ඔය ඔක්කොම ඔය රංගපපා කියන්නේ මොකක්ද? ඈ? ඔය භවනා කරපුවා වැඩිච්ච රුදාව ඔය. උන්වහන්සේ කියන රුදාව හැදී. මම මේවා දැන් දැඩි කොට අල්ලාගෙන නැහැ. ඒ මොනවද? ඒ කියන්නේ මම නිවන් මාර්ගයේ යනවා. ඔන්න දැන් බුදුහාමුදුරුවෝ දෙනවා යනවා දැන් නැද්ද කියලා පිළිතුරු බලන්න. ඕක තමයි උපාසික උපාසිකාවන්ගේ බොරුම රඟපෑම. එක්මනේ දැන් භාවනා කරාපුවම හැදෙන රුදාවක් ඔය. මේක කියන්නේ මම නෙවෙයිනේ බුදුහාමුදුරනේ කියන්නේ. මේ බහැදිලෝ කියන දේශනා කරනව නේද? ඈ? එහෙනම් ඔයගොල්ලන්ට ඔය රුදාව හැදෙන්නේ නැහැ? හැදෙනවා. එක්මනේ ඒකෙන් රඟ පෑවා කියලා ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. එහෙම මාර්ගයකවත් නැහැ. බලන්න ලස්සනට ගියාද? ඒක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් මම කිව්වා කියලා විශ්වාස කරනවා මම නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒකයි කොලේ ගහලා දුන්නේ. ඔය රඟපෑව නැත්නම් කරුවා කරලා මැරලා යනවා. එහෙමනේ. එහෙම වුණා කියලා වැඩක් නැහැ. පළක් ගන්න පුළුවන් මේ භාවනාවෙන්. දැන් එතෙන්දී ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන කාට හරි හිතෙන්න පුළුවන්ලු භාවනා කරනකොට. දැන් මට හිත තැම්පත් කරගන්නත් පුළුවන්. මගේ ඉස්සරට වැඩිය සංයමයක් තියෙනවා. සංවරයක් තියෙනවා. සීලයක් තියෙනවා. එක සමාධියක් තියෙනවා. දැන් මම ඔය ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ ඒ වගේ කාම ලෝකයේ තියෙන දේවල් ඕ වෙන මොනවා හරි දැඩිව අල්ලගන්න නැතුව හිතියම මං නිවන් මාර්ගයට පිවිසෙයි ආශ්‍රව සේවයි කියලා එයාට හිතෙනවලු. එහෙම නේද? එහෙම ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්නවලු. ඒක වැරදි කියන එකම නෙමෙයි මේ කියන්නේ. එහෙම ශ්‍රාවකයාට වෙන දෙයක් ගැන මේ බුදුහාමුදුරු පෙන්වන්නේ. එහෙම ඒගොල්ලන්ට හිතෙන්න ඕනේ අනිත් ශ්‍රාවක ඔක්කොටම පැවිදි වෙච්ච අයටත් එහෙම හිතෙන්න ඕනේ. මේ කියන්නේ ආමුදුරුන්ට නෙලින්ම. ඒක ආමුදුරුන්ට මේක මෙහෙම්මමයිලු. එහෙම හිතනවලු. ඊට පස්සේ කියනවා ඔන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥාණයෙන් පැහැදිලි කරන එක. එතකවවත් ඔහුගේ සිත දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදී ආන්. ඔය දැඩි කොට අල්ලා මම මේව ගණන් ගන්නෑ මට ඕන්නේ මට දරුවේ එපා මට රහල්ලි එපා මට ගෙවල් එපා ඈ මට රැකියාවල් එපා කියලා ඔය කියෙව්වට ඒවා අත්හැරලා දැම්මට කාගේවත් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. තේරුණානේ? එහෙම හිතුවට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක වුණ පළියට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. තේරුණානේ? එහෙම වෙන්න පුළුවන් වෙන්නේ එතකොට අර මං කියපු දෙකයි. මොකද්ද වෙන්න පුළුවන් වෙන්නේ? එකෝ ආශ්‍රව බලපෑම රකින්න පුළුවන් සීලය. නැත්නම් අර සමත භාවනාවෙන් හෝ විදර්ශනා උපක්ලේශයෙන් ආශ්‍රෝය යට යන. ඔන්න ඔය දෙක වෙනකොට තමයි රෝමීතිය. එම්මානේ ඊට වැඩි බුද්ධිමත් වෙන්න ඕනේ ශ්‍රාවකය. ඒක අතහැරීම ගැන නෙමෙයි මේ කියන්නේ අතහැරීම හොඳයි. නමුත් අතහැරියේ පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එකයි මෙතන තියෙන්නේ. කියනවා නේද? එහෙම හිතුවට එහෙම කරාට එහෙම වෙන්නේ නැහැ. ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. ඒකට හේතුව කියනවා. ඊට හේතුව කවරේද? ඔහුගේ සිත නොවැඩූ බැරි. ඒ කියන්නේ සිත වැඩිලා නැහැ. එහෙමයි. හිතන වැඩෝ බව කිය යුතුයි. ඒ බුදුහාමුදුරුවෝ කියනවා එහෙම. එයාගේ එහෙම වෙන්නේ නැත්නම් එයාගේ හිත වැඩිලා නැහැ. ආශ්‍රව ඡේ වෙන තරම් හිත වැඩිලා නැහැ. බොරුවට රඟපෑමට වැඩක් නැහැ කියලා කියන්නේ. ඒවල් අත්හැරලා ඒ මේවා කරා කියලා රඟපෑම විතරයි. එහෙනම් ඒ රඟපාන්න ඕනේ ඒ ගානක හිත වැඩුණමයි. තේරුණානේ? ඒක තමයි මේ කියන්නේ. ඉතින් එතන පැහැදිලි කිරීමක් කියනවා කුමක් නොවැඩන ලද බැවින්ද? ඇයි හිත වැඩුන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ? මෙන්න මේ ටික නැත්නම් හිත වැඩිලා නැහැ. ඒ කියන්නේ මොනවද? සතරාතිපට්ඨානය, සතර සම්ප්‍රදාන වීරිය, සතර ඍද්ධිපාද, සතර පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය ශ්‍රාංග මාර්ගය මොනවද අන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිච්චි නැති කෙනෙකුට ආශ්‍රව සේ වෙන්නේ නැහැ. එහෙනම් සීල් රැක්කට සත්‍විස් බෝධිපාක්ෂික වැඩ ධර්ම වැඩෙනවද? නෑ. එහෙනම් සීලයෙන් විතරක් ආශ්‍රෝෂය කරන්න පටන් ගන්න පුළුවන්ද? බෑ. සමත භාවනා, බුදුගුණ භාවනා, ඕනවා හරි සමත භාවනා වැඩුවාට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල එකක්වත් වැඩෙනවද? එහෙනම් එතනත් බෑ නේද? ආ දැන් මෙහෙම වුණොත් සතර අධිපට්ඨානයක් වඩනවා සතර සම්ප්‍රදාන වීරියක් තියෙනවා වීරියෙන් අවුරුදු 20 30 ලංකාවේ ඉන්නවා සතිපට්ඨානයේ වඩපු අය. නමුත් සතර ඊර්ධිපාද දිනුනු නැත්නම් යන්නේ විදර්ශනාව පක්කෙට. දැන් මොකද වෙන්නේ යාට? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. එතකොට විදර්ශනා උපක්ඛිලේශය වැඩෙනවා. අන්නේ පිරිසටත් එහෙනම් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නෑ. ඒ අය තමයි දරුණුම නරකම අය. රැවටෙන අය. ඒ කරන්නේ සතිපට්ඨානේ, වඩන්නේ සතිපට්ඨානේ. ඉන්නේත් භාවනා මධ්‍යස්ථාන. වෙන්නේ මොකද්ද? උපක්ඛිලසේ වැඩේ. අන්න යාටත් ආශ්‍රෝෂය වෙන්නේ අතහැරියට වැඩක් නැහැ. ගෙවල් දොරවල් අත්හැරලා, දූ දරුවෝ අත්හැරලා භාවනා මධ්‍යස්ථානයේ läගගෙන ඉන්නවා වැඩෙන්නේ උපක්ඛිලේශය. එයාට මොකද්ද වෙලාදී? අර ඇතරිදුවා ගෙන් පලක් ලැබෙනවා. නෑ. එතන සිදු වෙලා තියෙන්නේ නැවත ආශ්‍රෝ යටපත් වෙන මාර්ගයකට තල්ලු වීම. ඒ වෙන මාර්ගය නෙවෙයි යන්නේ. විදර්ශනා උපක්ඛිලේශයට වැටෙනවා. දැන් මේකෙදී පැහැදිලිව දේශනා කරනවා එහෙනම් බුදුහාමුදුරුවෝ ආශ්‍රව සේවෙන්න පටන් ගන්න එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙන්න ඕන. වැඩිච්ච මොහොතකදී. එහෙනම් ආශ්‍රව සේවෙන්න පටන් ගන්නේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ඥානතෝ පස්සතෝ කියන ගුණයට එන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩුණොත් විතරයි. තේරුණානේ මේක වඩන්න වෙන භාවනා කරලා හරියන්නේ නැහැ කරන්න ඕනේ සතරාතිපට්ඨානය තමයි නමුත් එක තැන සැලකිලිමත් වේ යුතුයි සතිපට්ඨානයේ වැළුවා විදර්ශනා උපක්ඛිලේසයට අහු වුණොත් ඒ උපක්ඛිලේසයේ වැඩෙනවා මිසක් මේ ආශ්‍රෝෂය වෙන තැනට යන්නේ නැහැ එන්නේ අවදානම ගැන සැලකිලිමත් වේ. තේරුණානේ? ඒකෙන් එතෙන්ට යන්නේ නැහැ. ඊළඟට දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා උදාහරණ දෙනවා. දැන් පැහැදිලිවම ආශ්‍රව සේවෙන්න ආරම්භ වෙන්නේ කොයි වගේ කෙනාටද මොන ශ්‍රාවකයාටද? ඔව් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිච්ච ශ්‍රාවකයාට. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න බෑ සතිපට්ඨාන භාවනාවකින් හැර වෙන භාවනාවක්. තේරුණානේ? සීලයෙන් වැඩෙන්න බෑ ආමිෂයක් ගැවිලවත් නැහැ මේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම එක ආමිෂයක් නැහැ. තේරුණානේ? මේ බලන්නකො මේ 37 දෙද කියලා ආමිෂය කියන මොකක්? නැහැ. ඒක ඒ වුණාට කඩන පින්කම් කරලා හොවන් වෙච්ච උපාසකම්මල ඉන්නේ. ලංකාවේ. ඒක කාගේ ශ්‍රාවකයෝ? බුදුහාමුදුරන්ගෙන් නෙවෙයි කියලා කියයි. දැන් මහණේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වහන් වෙන්නේ සත්‍විස් බෝධිවාක්‍ය ධර්මයේදී. වෙන විකාර වැඩ කරලා කවුවාන් වෙන අය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයි. එහෙනම් නළු නිලිය විතරයි ධර්ම. තේරුණානේ අඩු ගන්න බුදුගුණ භාවනාවෙන් සෝවාන් වුණා නම් එයත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. ඇයි වැරදි? මෙච්චර පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙද්දී බොරු කියන්නේ. රඟපෑම. නමුත් බුදු ගුණ භාවනාව කිරීම වැරදි කියන එක නෙවෙයි මේ කියන්නේ. තේරුණා නේද? සමත භාවනාව ඔව් ආමිෂ පින්කම් කිරීම වැරදි කියන්නේ නැහැ. තේරුණා නේද? මේක කරන මේ මේ ටික වඩන්න උදව් වෙනවා. නමුත් උදව් වුණාට ඒකෙන් මේක වැඩෙන්නේ නැහැ. තේරුණා නේද? ආමිෂ පින්කම් කරන ගමන් අපි වෙනම කාලයක් සතිපට්ඨානෙ වඩන්න පුරුදු වෙන්නේ. බුදුගුණ භාවනා ආදී සමත භාවනා කරපු එක මේකට උදව් වෙනවා. නමුත් ඒ එකෙන් මේක වැඩෙනවා කියලා බොරු හැදුවොත් එතන තියෙන ශ්‍රාවකකම අහිමි වෙනවා. එච්චරයි මේක වෙනස. ඒකෝ කවුරුවත් සමත භාවනා කරපු එක වැරදි කියලා මතයක් හදා ගන්නවා. ඒක මට වැඩක් නෑ කියලා මතයක් හදා ගන්නවා. අපි මේ සතිපට්ඨානය කරන හින්දා සමත භාවනා නොකළ යුතුයි කියලා බොරු හදාගන්නේ කොහොම නෙමෙයි මේක. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ සතිපට්ඨාන භාවනාවක් කරමින් මෛත්‍රී භාවනාවක් කරමු. ටිකක්. ඒකෙන් අර මෛත්‍රී භාවනාව වෙනුත් මේක වැඩෙන්න උදව්වක් වෙනවා. නමුත් මෛත්‍රී භාවනාවෙන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. තේරෙනවද මේ වැරදි අදහස් ගන්න එපා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සතිපට්ඨාන භාවනාවක් කරනවා. ඒ කරන ගමන් ආමිෂ පින්කම් කරනවා. නමුත් ආමිෂ පින්කම තුලින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ ආමිෂ පින්කම් කිරීම මේ සතිපට්ඨානේ වඩන්න ඒ දවසේම උදව් වෙන්න පුළුවන්. තේරුණානේ? උදව් වෙන ආකාරය අපිට හොයන්න බෑ. ඒකින් හින්දානේ බුදුහාමුදුරේ ඒවා දේශන ඒවත් කරන්නේ. ගිහියෝ විශේෂයෙන්ම කරන්නේ. ආමිත පින්කම් නොකර ඉන්න බෑ ගිහි අයට. තේරුණා නේද? මේක පටලව ගන්න එපා කියන එකයි කියන්නේ. ආමිෂ පින්කමෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන බොරුව හදාගන්න එපා. තේරුණා නේද? ආමිෂ පින්කම් කිරීම තුළ ඒක උදව්වක් වෙනවා අර සතිපට්ඨානේ වඩන්න. ඒකට දැන් හොඳම උදාහරණය තමයි ඔයගොල්ලන්ට මම අර අටසිල් දුන්නාට පස්සේ වාක්‍යයක් කිව්වා. මොකද්ද වාක්‍යය? ඉදම් මේ සීලං ආසවක්ඛ්‍යා වහනෝතු. ඒ කිව්වේ මොකද්ද? මේ සීලය ආශ්‍රෝෂය කරන්න හේතු වේවා. නමුත් බොරුව මොකද්ද? සීලයෙන් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. ඒක බොරුව. දැන්මනේ ආශ්‍රෝෂය වෙන්න පටන් ගැනීම හෝ ඒ වෙන්නේ සීලයෙන් නෙමෙයි. සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම වැඩෙන වෙලාවකයි. දැන් එහෙනම් අර සීල් දීලා මට පිටුවට අරගෙන තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ තේරුම එනවා. ඒක ඔයගොල්ලෝ ගිරව් වගේ කිව්ව නේද? ඉතින් මේ සීලං ආසවක්ඛ්‍යා මාගේ මෙම සීලය නිර්වාණ සාන්තිය ආසවස් වෙනවා කියන්නේ නිවන. නිවනට හේතු ඒවා කියලා ඔයගොල්ලෝ කිව්ව ගිරව් වගේ. මාත් කියෙව්වා. දැන් මොකද එහෙනම් ඒ සීලේ මම්ම කියනවා දැන් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ කියලා. මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව. තේරුණා නේද? නමුත් ඒ සීලය ඔයගොල්ලන්ට උදව් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම වඩන්න. ඒ තමයි ඕක පටලව ගන්න එපා. එතකොට පංචශීලයට වැඩි අදිශීලයේ උදව් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම වැඩෙන්න. තේරුණා නේද? නමුත් සීල් රැක්කා කියලා ආශ්‍රෝෂය වෙන්නේ තේරුණානේ කවුරු හරි මං සීල් සීලවන්තයෙක් කියන උසස් සීලයක් රකින්නවා අවුරුදු මෙච්චර සිල් රැක්කා ඒ විදිහට මං අරයට වැඩිය උසස් කියන්න බොරු කරන්න එපා මොකද ආශ්‍රව සේවෙන්නේ නැතුව කිසිම සත්‍යයේ උසස් වෙන්නේ ඕනම පහතකට වැඩෙන්න පුළුවන් සංසාරේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ එහෙම නෙවෙයිනේ නිකන් මෙතන ඉන්න කොට කතාව කොහොමද මං උඹලකට ගන්න නැති හින්දා අරයට වැඩිය හොඳයි දැන් උඹලකට නොකා හිටියා කියලා මොකද්ද තියෙන්නේ හොඳේ තේරුණා නේද? එහෙනම් ජෛන මිනිස්සු මොනවද කියන්න ඕනේ? අපි වරම්පරා 100කින් මේ මොකවා එහෙම මස් මාංශ කන්නේ කියලා එහෙනම් කොච්චර වර්ණා කරන්නේ මිනිස්සු එහෙම වර්ණා කරන්නේ නැහැ. මේ උපාස ගම්මලා අවුරුදු දෙක උඹලකට කරනකායි කියම තියෙන රුදාව බලන්න ඉබේ. කුකුල් කටුරු කාපු උපාස ගම්මා 60 පෙන්නට පස්සේ හැදෙන රුදාව උඹලකට නොකයිද? දැන් ඔය මොනවද වෙන්නේ? තව ආශ්‍රව හදාගන්න. ඒ කියන්නේ සීලය වටිනවා. සීල් රකින්න එක අගුණයක් කියලා කවුරුවක් ගන්න එපා. සීලය රකින්න, සීල් රකින්න එක වටිනවා. Taman උසස් කොට සලකලා අනුන් පහත් කිරීම සීලයෙන් නොවටිනා දෙයක්. ඒක ප්‍රබල බව හා දිට්ඨි ආශ්‍රව හදන වැඩක්. ඒ මොනේ? ඒවා සතිපට්ඨානේ වඩන්න උදව් වෙන්නේ නැහැ. විදර්ශනා උපක්ඛිලේස වලට කොටු වෙන්න උදව් වෙනවා. එහෙමයි. තේරුණානේ? එතෙන්දී තේරුම් ගන්න ඕනේ මෙන්න මේ தත්ත්වය. නැත්නම් ආයෙ වරද්දගනි කරන්න ඕනේ සතිපට්ඨානෙ විතරයි. ආමිෂ පින්කම් නවත්තන්න ඕනේ. සීලය ගැන හිතන්න ඕන නැහැ. සමත භාවනාව ඕනෙත් නැහැ කියලා බොරු හදන්න එපා. තේරුණානේ මේක ඇත්ත තේරුම් ගන්න. ඒව එකකින්වත් ආශ්‍රෝෂය වෙන තැනකට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. යන්නේ සත්‍විස් බෝධි පාක්ෂික ධර්ම වැඩෙන්නොත් විතරයි. තේරුණා නේද? ඊට ඉස්සෙල්ලා කියනවා මොනවා හරි භාවනා කරපුවම අර රුදාවස්රාවකයට ඇති වෙනවා. දැන් මම මේ දේවල් අතහැරීම තුලින් ආශ්‍රෝ සේවෙයි කියලා. මන් ළඟ හිම ගුණ තියනවා කියලා එයා රැවටෙනවා. තේරුණානේ? මට ඉස්සර වගේ දැන් ඒ මිල මුදල් ගැන, ඇඳුම් පැළඳුම් ගැන, දූ දරුවෝ ගැන, අනික් කටයුතු ගැන එච්චර ඇල්මක් නෑ උපාදාන නෑ කියලා හිතෙනවා. ඒකෙන් එහෙම එකකින් ආශ්‍රෝෂය වෙලා නෙවෙයි මේ හිතෙන්නේ. එනවා ඒ වටේ වටෙන් දෙපා කියලා මේ කියන්නේ. එහෙම හිතුවත් වැඩක් නෑ ආශ්‍රෝෂය වෙන්නේ නෑ. එහෙම දැනුවත් වැඩක් නෑ ආශ්‍රෝෂය වෙන්නේ නෑ. එනවා නේද? හරියට හරි ක්‍රමයෙන් දැන් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒකට හොඳ උදාහරණයක් දෙන්න. මොකද උදාහරණේ ඉතින් මේ වැදගත් උදාහරණයක් දෙනවා ඊගාවට. මහණෙනි යම්සේ වනාහි කිකිලියක් biju 8ක් හෝ ඔව් 10ක් හෝ 12ක් ඒ වගේ ඒ කියන්නේ බිත්තර 8ක් 10ක් 12ක් තියනවලු. ඒ කිකිලිය විසින් මනාකොට සයනෙන් නොකරන ලද්දා වූදේද මනාකොට හාස්පස උණුසුම් නොකරන ලද්දා වූද ඒ වගේම ඔව්. ඒ මේකෙන් කියන්නේ මොකද්ද? කිකිලියක් ඉන්නවා. යාට තියෙනවා විතර 10ක් හරි 8ක් හරි 12ක් හරි. ඒ කිකිලි ඒ විතර ටික රැක්කේ නැත්නම් විතර ටික රකින්නවා කියන එකේ තේරුම මොකද්ද? ඒ විතර ඇතුලේ තියෙන සාරය පැටවේ බවට හරෙන්න පුළුවන් උෂ්ණත්වය ලබා දී. තේරුණා නේද? ඒ ටික කිකිලි කරේ නැත්නම් දැන් බුදුහාඳුර උදාහරණයකට අහනවා. ඒ බිත්තරය තුලින් ඒ බිත්තර කට්ට කඩාගෙන එන්න පුළුවන් හොටක් ඇති කුකුල් පැටවේ බිහි වෙයිද කියලා. තේරුණානේ දැන් බිත්තර දානවා වගේ කියලා රකින්නේ. ඒකෝට මොකද වෙන්නේ? අර කැක්කේ නැත්නම් බිත්තරේ අර බිත්තරේ ඇතුලේ තියෙන සාරු ටික කොහෙ තියෙනවා මිසක් පැටවෙබ් බවට හැරෙන්නේ නැහැ. එහෙමනේ. ඕක හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට එහෙම තමයි. දුවේ පුතෙක් වෙන්නේ නැහැ. අම්මගේ කරුණාව මෛත්‍රිය නැත්නම්. නිකම්ම දෙතිස් කුණපයක් වෙනවා. තේරුම් නේද? දැන් මෙතනත් වෙන්නේ ඒකමයි. විතර කට්ටාස්සේ තියෙන සාරු ටික අවශ්‍ය උෂ්ණත්වය දුන්නේ නැත්නම් ඉකිලියක රැකීම කියන්නේ ඒකයි. ඒක කරේ නැත්නම් පැටවෙක් බවට බිහි වෙන්නේ. ඒ එහෙම අර සාරු ටිකට බෑ විතර කට්ට කඩාගෙන පැටවෙක් වගේ එළියට එන්න. එහෙමනේ. දැන් බලන්න කොච්චර වටින උදාහරණයක් බුදුහාමුදුරුවෝ දෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? එන්නේ වගේ කියනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ශ්‍රාවකයා මේ ටික වැඩිවේ නැත්නම් විතරේ රකින්නවා විතර රකින්නවා වගේ කිකිලි. බුදුහාමුදුරුවෝ දීපු සතරාතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධ්‍යංග ආර්ය ශ්‍රාංග මාර්ගයේ කියන මේ ටික වැඩි වෙන්නේ නැත්නම් තමන් ළඟ අර ඇතුලේ ඉන්න ආශ්‍රව නැමැති සාරයට කඩාගෙන එළියට එන්න ශක්තියක් නැහැ. තේරුණානේ? ඒකින් හින්දා මේ දෙකම වෙන්නේ එකටයි. විතරය රැක්කම වැටවෙන්නවා වැටෙවිත් හැදෙනවා වගේ ටිකෙන් ටික බුදුහාමුදුරෝ දීපු සතිපට්ඨානය උපක්ඛිලේශයට අහු වෙන්නේ නැතුව ශ්‍රාවකයා වැඩුවොත් ආශ්‍රෝ ටික එළියට දාන්න පුළුවන් පැටවෙක් ඇතුලෙන් බිහි වෙනවා ආශ්‍රෝ හඳුන ගන්න පුළුවන් පැටවෙක් ඇතුලෙන් බිහි වෙනවා මේක තමයි මේ උදාහරණ ඒ කවුද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධක් තේරෙනවනේ. එහෙනම් සතිපට්ඨානය වඩන්නේ නැතුව ඔයගොල්ලන් ළඟ තැඟ වෙලා තියෙන පංච ඉන්ද්‍රිය නැගිටින්නේ නැහැ. පංච බල දියුණු වෙන්නේ නැහැ. ඒක මිනිස්සෙක් ළඟ තියෙනවා. හැමෝම ළඟ තියෙනවා. ඒක ගන්න නම් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨානේ වඩන්න. වඩන්න ඕනේ කොහොමද උපක්ඛිලේශයට අහු වෙන්නේ නැතු. උපේ උපක්ඛිලේශයට අහු වෙලා වැඩුවට පංචේන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ. මොන උපක්ඛිලේශයේ තියෙන නරක. උපක්ඛිලේශයෙන් සතිපට්ඨ උපක්ඛිලේශයේ වැඩුණොත් සතිපට්ඨානේ හරහා පංචේන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ. පංච බල දියුණු වෙන්නේ නැහැ. සත්ත බොජ්ජංග දියුණු වෙන්නේ නැහැ. තේරුණානේ? මෙන්න මේ සත්ත බොජ්ජංග දක්වා දියුණු වුණාම තමයි ආශ්‍රව ඡය වෙන්න ආරම්භ වෙන්නේ. එතෙන්දි තමයි අර කියන පළවෙනි ගුණයට එන්නේ. ඥානතෝ පස්සතෝ ගුණයට එන්නේ. දැනගන්නවා, දැක ගන්නවා. මොකද්ද? පංචස්කන්ධය. දැන් ඕක ඔච්චර සංකීර්ණව කිව්වා මේකෙදි ඇත්ත කතාව සරල දේ ඔයගොල්ලෝ කරන භාවනාවෙන් ඔය ශරීරයේ තුලින් ධාතු ගුණ ප්‍රකට වෙනවා නම් ඒ තියෙන්නේ මේ කියන තැන. ඔය ධාතු ගුණ කියලා දකින්නේ කය ඒ තැන ශරීරයෙන් හදන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම හබත් ඕක ගැන මනෝ ඉන්ද්‍රියෙන් විග්‍රහ කරාට වැඩක් නැහැ. තියෙන්නේ මෝඩය වගේ ගැන අවධානය. එතන තියෙන්නේ මොකද්ද? ශරීරයේ ධාතු ගුණ හඳුනනවා නම් ධාතු ගුණ තේරෙනවා නම් ධාතු ගුණ වටහා ගන්න පුළුවන් නම් එතන ඔය කියන කිකිලිගේ විතරේ හරියට රැකලා තියෙනවා. විදර්ශනා උපක්ලේශයට වැටෙච්ච කෙනාට ධාතු ගුණ තේරෙන්නේ නැහැ. තේරෙනවනේ. ධාතු ගුණ තේරෙන නම් පංචේන්ද්‍රිය අන්තමින් හෝ දියුණුයි. පංචේන්ද්‍රිය දියුණු නැත්නම් ධාතු ගුණ තේරෙන්නේ නැහැ. එහෙමනම් විදර්ශනා උපක්ඛිලේචයට වැටුණාද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ අවුරුදු ගණන් සතිපට්ඨානෙ වැඩිමෙන් නෙවෙයි. එක දවසෙන් වඩලා හරි මේ කයේ ධාතු ගුණ ප්‍රකට කරගන්න. එහෙම නැතුව කරන බොරු වලින් සාසනය විනාශ කිරීමක් විතරයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ දැන් බලන්න ඊගාට බුදුහාමුදුර දේශනා කරනවා එහෙමනම් මේ පංච ඉන්ද්‍රිය පංච බල සත්බොධ්ජාංග වැඩිලා සම වුණ තැන තමයි සම්මා දිට්ඨිය ලැබෙන්නේ අන්න එතන තමයි ආශ්‍රවශය වෙන්න පටන් ගන්නෙ මොකද එතන තමයි යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය ඥානතෝ පස්සතෝ කියන ගුණයටපත් වෙන්නේ ඒකන තමයි පංචස්කන්ධය ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියන එක පස්සතෝ වෙන්නේ දැක ගන්න හම්බෙන්නේ. ඒ දැකගන්නේ ඔයගොල්ලන්ගේ මනෝ ඉන්ද්‍රියෙන් නෙමෙයි, ටියුෂන් මාස්ටර්ගෙන් නෙමෙයි, අභිධර්ම පොතෙන් නෙමෙයි, සතියේ. බොජ්ජංග ධර්ම තේරුණානේ? එතෙන්ට යන්නේ කියලායි මේ කියන්නේ. අන්න එහෙම වුණොත් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නවා. ඊගාවට දැන් ලස්සන උපමාවක් බුදුහාමුදුරු දෙනවා. මේ ටික ගැන විස්තර කියලා. මේ ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නතර පස්සේ තියෙන ලක්ෂණය මොකද්ද? මේක ගැන නැවත නැවත බලන්න මේ කොලේ දිහා ගන්න මේක හරි වටින සූත්‍රයක් තේරුණානේ එහෙනම් මේ අර බොරු සබ්බාසව සූත්‍රයේ තියෙන බොරු බණ අහලා ආශ්‍රෝෂය වෙනවා කියලා මත හදාගෙන ඉන්න අයට මෙලෝදයක් වෙන්නේ නැහැ තේරුණානේ ඒකින්ද මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන සතිපට්ඨානේ වඩන අය බලන්න මේ සූත්‍රයේදී අන්තිමට කියනවා මෙන්න මෙහෙම දෙයක් මේ ආශ්‍රව ෂේ වෙන්න පටන් ගත්තට පස්සේ ශ්‍රාවකයාට තේරෙන්නේ නැල්ලු මට මේ ආශ්‍රව ෂේ වුන්නේ කොහොමද කියන. ඒවා කවුරු හරි කියනවා නම් බොරු කියන්නේ. ඒ කියන්නේ ආශ්‍රව ෂේ ඥානෙ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. දැන් කාගේ හරි මෙයාගේ ආශ්‍රව ෂේ වෙන්න පටන් අරගෙන කියද? කොච්චර ආශ්‍රව ෂේ වුණාද? දැන් ආශ්‍රවය වීමෙන් තමයි සෝවාන් සකදාගාමි අනාගාමි ආදී දේවල් මාර්ගඵල ලැබෙන්නේ. මේ ආගේ මෙච්චර වුණාද කියලා කාටවත් ශ්‍රාවකයෙකුට මනින්න පුළුවන් ඥානයක් නැහැ. නමුත් මේ එකේම එක සූත්‍රයක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ සූත්‍රය මේ පෙන්වී බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. ඔයගොල්ලන්ටත් ආශ්‍රව තමන්ගේ ෂය වුණාද නැති වුණාද කියලා දැනගන්න ක්‍රමය. තේරුණා නේද? දැන් දැනගන්න වෙන්නේ එහෙනම් බොරුවට නෙමෙයිනේ. අර ටික පාස් වෙන්න ඕනේ. තේරෙනවානේ සත්‍විස් බෝධිමාර්ගයේ ධර්ම වැඩෙන්න ඕනේ. විදර්ශනා උපක්ලේශ වලට වැටෙන්නේ නැති. ඒක අනිවාර්යයි. එතකොට එහෙම ගිය කෙනාට ඔය කයේ ධාතු ගුණ ප්‍රකට වෙන අයට මේ කියන කතාව තේරෙයි කාලයක් යනකොට. දවසෙන් තේරෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න බලන්න. සූත්‍රයේ හරියට පස්සේ කියෝ ගන්න තියෙන ප්‍රශ්නත් අපි දවල් සාකච්ඡා කරනවා. මහණෙනි යම්සේ වනාහයේ වඩුවේ ඔය අවසාන ටික මම මේ කියන්නේ දෙවෙනි පිටුවේ මහණෙනි යම්සේ වනාහයේ වඩු ආගේ හෝ වඩු අතවැසියෙකුගේ හෝ වෑමිට වෑමිට කියන එක තමයි ඔන්නේ සූත්‍රේ නම වෑමිට කියන තමයි වාසි ජට කියන්නේ එහෙමයි වෑමිට වෑමිටෙහි ඇඟිලි පාරවල් දක්නා ලැබේද මහපට ඇඟිලි පාරවල් හෝ දකිනු ලැබේද මාගේ වෑමිට අද මෙපමණ ගෙවුනේය ඊයේ මෙපමණ ගෙවුනේය පෙරේදා මෙපමණ ගෙවුනේයයි ඔහුගේ යම්සේ දැනීමක් නොවන්නේමය එතකු දුවත් නැති වූ කල්හි නැති වූයේ යන හැඟීම ඇති වේ මොකද්ද මේකෙන් කියන උපමාව දැන් හැම වෙලෙම වෑයෙන් වැඩ කරන වඩුවෙක් ඉන්නවලු ඒ වඩුවගේ හෝ අතවැසියෙක් හැමදාම වෑයෙන් වැඩ කරනවා නමුත් එයාට එක දවසක් වැඩ කරලා අද මගේ වෑමිට මෙච්චර ගෙවුනා කියලා මනින්න බෑ තේරුණානේ ඊයේ දවසේ මෙච්චර ගෙවුනා කියලා මනින්නත් බෑ ඒක ඇත්තක් නේද දැන් ඒගොල්ලෝ උනත් හැන්දල්ලුවක් හැඳිමිට ගෙවුනා කියන එක මනින්න පුළුවන් අද දවසේ මෙච්චර ගෙවුනා කියලා බෑ ඒ වගේ වෑමිටා එහෙම ගෙවුවොත් අද මෙච්චර ගෙවුණා ඊයේ මෙච්චර ගෙවුණා පෙරේදා මෙච්චර ගෙවුණා කියලා කිසිම දක්ෂ වඩුවෙකුට මනින්න බෑ. තේරුණානේ? නමුත් කාලයක් වෑයෙන් වැඩ කරනකොට එයාට තේරෙනවා දැන් නම් වෑමිට ගෙවිලා අලුත් මිටක් ගහන්න වෙලා. බලන්න උපමාව. තේරුණානේ? ඒකින් දා ඔයගොල්ලෝ සතිපට්ඨානේ වඩනකොට අද ආශ්‍රව මෙච්චර ගෙවුනා ඊ ආශ්‍රව මෙච්චර ගෙවුනා කියලා බොරු කතා හදන්න එපා හොයන්න එපා තේරුම් ගන්න බෑ. නමුත් ওই සතිපට්ඨානේ අවුරුද්දක් විතර වඩනකොට මන් ළඟ දැන් මෙන්න මෙහෙම අඩුවක් මානසිකව තියෙනවා සිතුම් පැතුම් වල තියෙනවා කාම කාමයේ කියන්නේ ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රියන් පිනවීම වල මෙහිම අඩුවක් මගේ කියනවා. එක එක භවය පැවැත්ම සම්බන්ධව ඉස්සර තිබුණු සිතුම් පැතුම් වල මෙහිම අඩුවක් තියෙනවා. ඉස්සර වැරදි අදහස් දීප්ති තිබුණා වගේ ඒවැ ගෙවීමක් තියනවා කියලා කාලයක් යනකොට තේරෙනවලු. අන්න ශ්‍රාවකයාට තේරෙන විදිය ආශ්‍රව ගෙවෙන එක. තේරුණානේ? ඒක නම් මේ වෑමිතේ උපමාව කියන්නේ. තේරුණා නේද? ඕක ඔයගොල්ලෝ බලන්න පරීක්ෂා කරන්න සතිපට්ඨානේ වඩලා අර විදර්ශනා උපක්ලේශයට අහුුන් නැත්නම් ඔය කායනුපස්සනාව වඩනකොට කයේ ධාතු ගුණ තේරෙන්න ඕනේ. ධාතු ගුණ ගැන අවධානයෙන් ඉන්න තැන ඔය කියන විපස්සනා ස්වરૂපිය තමයි තියෙන්නේ. අයෝනිසමනසිකාරයත් අයෝනිසමනසිකාරය ඥානතෝ පස්සතෝ කියන ගුණයයි තියෙන්නේ. එහෙම නැත්නම් පංචස්කන්ධයේ මේ රූපයයි මේ රූපයේ ඉදීමයි මේ රූපයේ නැතිවීමයි කියන සතියෙන් දැක්මයි තියෙන්නේ. මාස්ටර්ගේ රූපේ නෙමෙයි මේ. අභිධර්ම මාස්ටර්ගේ රූපේ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන රූපස්කන්ධය. ඒ කයෙන් මේ ඒ කයේ ඒ කායික කොටසෙන් හදන රූපස්කන්ධයයි. ඒකෙන් ඇති වෙන වේදනාස්කන්ධය. තේරුණානේ? ඔහොම ඔහොම මේ භාවනාව කාලයක් බහුලීකත වෙනකොට එයාට මගේ වෑමිට මෙච්චර ගෙවුනා දැන් ගෙවිලා අලුත් එකක් ගහන්න තේරෙනවා වගේ තමා තුල තිබිච්චර නැහැදිච්ච කන් ටික ටික අඩු බවක් තේරෙනවාලු ඒ නැහැදිච්ච කන් ටික හැදුවේ එහෙනම් ආශ්‍රවයි මොනවද කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව නැතුව මගේ අද දවසේ මෙච්චර ආශ්‍රව නැති වුණා අහවල් දවසේ භාවනා කරනකොට තමයි ආශ්‍රව සිය වෙන්න පටන් ගත්තේ කියලා බොරු කියන්න බෑ මම අහවල් දවසේ සෝවාන් වුණා කියලා කියන කතාව බොරු වෙනවා. පේනව නේද මේ කියන කතාව බොරු කියලා? ඒවා බොරු විඥා මැජික්. එලි දැකලා සෝවාන් වෙච්චි. ඒ වගේම නලමිනී දැකලා සෝවාන් වෙච්චි විකාර උපාසකම්මලාගේ කතාවයි. කියනවානේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෑ ඒක. නමුත් මේ කියන කතාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕනම ශ්‍රාවකයෙකුට මනින්න පුළුවන් හරියට සතිපට්ඨානෙ වැඩි. ඊට පස්සේ තව අවසාන ඡේදයේදී කියනවා මේකේ අනිත් පැත්ත. යන්තේ වනහේ සමතක් මුල්ලේ දිහි දමා හේමන්ත කාලයේ ගොඩට ගන්නා ලද්දා වූ වේවල් බැඳීමෙන් බඳින ලද්දා වූ මුහුදේ යන නැවකේ. ඔව්. ඔව් බැමි අවුසුලකින් ඒ කියන්නේ මේකේ තේරුම තමයි මුහුදේ යන නැවක යට බැමි දාලා තියනවලු වේවල් වලින්. එතකොට මුහුදේ වතුර ලුණු. තේරුණා නේද? කාලයක් මේ මුහුදේ ඒ නැව ගමන් කරලා ඒ බැමිත් එක්ක තියෙන බැම්ම ගොඩට ගිරෙනවා. එහෙනම් වේවල් වලින් හදපු බැම්ම ගලවලා ගිරන උඩට. තේරුණා නේද? ගෙනාවට පස්සේ අර මුහුදු ජලයෙන් ලුණු වලින් තැම්බි තැම්බි තිබිච්ච එක අවුව වැල්ල රත් වුණාට පස්සේ අර වේවැල් වලට මොනවද වෙන්නේ? පිටි වගේ කැඩිලා යනවා. තව වැස්සට දෙමුණොත් එහෙම ඉක්මනින් කැඩිලා යනවා. විනාශ වෙනවා නේද? ආන්නේ වගේ වේලියෙන් ඒ ශ්‍රාවකයාට මහණෙනි පරද්දෙන් භාවනා කිරීමෙන් නැවත නැවත යෙදී වාසය කරන සංයෝජනයන් ලේසියෙන්ම යටපත් කුණු වේ. කියන්නේ අර මාර්ගාශික ධර්ම ටික විනාශ වෙන ආකාරයයි මේ කියන්නේ. දස සංයෝජන විනාශ වෙන ආකාරයයි. ආශ්‍රය හේවෙන්න හේවෙන්න තමයි සංයෝජන ධම විනාශ වෙන්නේ. වේගයෙන් වෙනවා. වෙන්න පටන් ගන්න කොහෙද? අර කියන ආශ්‍රය හේවෙන තන ඥානතෝ පස්සතෝ කියන ගුණයට ආවට පස්සේ ටික ටික. තේරුණානේ? ඉතින් ඔහම සූත්‍රයක් වටිනා සූත්‍රයක් මේක සබ්බාසෝ සූත්‍රයට වැඩි ඔයගොල්ලන්ට හොඳ තමන් ගැන මනගන්න බුදුහාමුදුරුවෝ වගේ ධර්මයේ තමන් ළඟ තියෙනවද නැද්ද? බොරු ව්‍යාජ ධර්ම වලට රැවටෙන්නේ නැතුව ඉන්න විශේෂයෙන්ම අර විදර්ශනා උපක්ඛිලේශ තියෙන අයට මේ ಗುಣ දකින්න හම්බෙන්නේ ඒ අය ඇසුරු කිරීමෙන් තමන්ට හානියක් වෙන්නේ. ඒගොල්ලෝ කියන බොරු ධර්ම බොරු උපක්ඛිලේශයට කොටු වෙන එකෙන් තේරුමක් නැහැ. තේරෙනවා නේද? එතකොට මේ සම්බන්ධව එතකොට මේ සූත්‍රයේ වැදගත් වෙනවා. මම කියන්නේ හැමෝටම තමන් කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න, දියුණු කරගන්න, නැවත නැවත මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා වලට අනුව තමන්ගේ භාවනාව සකස ගන්න මහන්සි ගත යුතුයි. ඒක තමයි ඒක තමයි කල යුතු දෙය. ඔයගොල්ලන්ට ඊළඟට දැන් ආශ්‍රෝෂය වෙන විදිය ගැන කිව්වා. ඒ විදිහට අපි 12 මාස නැවත වැඩසටහන ආරම්භ කරනවා සෑම දිනාටම දරුවන් සරණයි.